තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාවත්ම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා දවසේදීත් ශ්‍රවණට සිසිලස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි පූජ්‍යපාද අලව්වේ අනුමදස්සි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ කාරුණික අනුග්‍රහයෙන් එවනම් උන්වහන්සේ කාරුණික සහභාගීත්වයෙන් මේ ධර්ම සාකච්ඡා පවත්වන්න සූදානම් වෙලා සිටිනවා. මේ අද දවසේදී සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. පූජ්‍යපාදාලෝගේ අනුමුදස්සී කල්යන් ස්වාමීන් වහන්සේ සමගින් අවසරයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද දවසේදී අපේ තථාගත ධර්මයෙන් විදක් පහදා දෙන්න කියලා උදෙසා. දරුවන් සරණයි. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් මේ පින්වත් පිරිස වෙනදා වගේම තමන්ගේ ජීවිතයේ බුදුරන් වහන්සේ දාල උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් සැනසීමටපත් වීම අපේක්ෂා කරගෙන ධර්මයේ ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ ලෝකේ අපි මනුසත් බවක් ලබාගත් අපේ මේ මනුසත් භාවයට බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ධර්මයක් අහන්න ලැබෙන එක ඔබ අප සෑම සිල් දනාටම වටිනා කියන අවස්ථාවක් මහඟු අවස්ථාවක්. ඉතින් ඒ නිසා දේශනා කරන දේශකයන් හැටියට මම මටත් ඒ වගේම මේ කරන ධර්ම කාරණා තේරුම් ගැනීම හැකියාව ඇතිව ශ්‍රවණය කිරීම නිසා ඔබටත් මේ ධර්මීය දේශනාවත් ශ්‍රවණයත් තුළින් අපි දෙගොල්ලටම ධර්ම ප්‍රීතිය පාදක කරගෙන ධර්ම කාරණා වටහාගෙන මාර්ගී ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම කල්පනා කරා මේ පින්වත් පිරිසගේ තියෙන ඒ දහම් ඥානයත් ධර්ම නුවණත් අවබෝධ කරගන්න තියෙන අවශ්‍යතාවයත් පාදක කරගෙන මම මේ දිනවල බුදුරන් වහන්සේ වදාළ සියලු සූත්‍ර දේශනා ඉදිරිපත් කරන්න අදහස් කරලා තියෙනවා හැම දේශනාවක්ම ඉතින් ඒ සඳහා මම ධම්මපාරමී ආරණ්‍ය සංයුත නිකායත් ඒ වගේම කොළඹ ධම්මරිපදනමේ අංගුත්තර නිකායත් පටන් ගත්තා. මම හිතුවා මේ මේ පිරිසගේ තියෙන මේ කැපවීමත් උනන්දුවත් එක්ක සවන් සිසිල සජීවී සාකච්ඡාව ඔස්සේ මජ්ක්‍ධිම නිකාය කරන්න ඕනේ කියලා මම අදහස් කළා. ඉතින් ඒ නිසා මජ්ක්‍ධිම නිකාය දේශනා මම මේ සවන් සිසිල සජීවී දහම් සාකච්ඡාව ඔස්සේ අනිත් අයටත් උපකාරයක් වෙනස මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා සාකච්ඡා කරන්නට අදහස් කරා. මජ්ක්‍ධිම නිකායේ දේශනා සම්පූර්ණයෙන් දීර්ඝ නිසා මම හිතුවා එක දවසක දේශනාව කරලා ඊට පස්සේ ඒ දේශනාව නැවත අහලා ඊළඟ දවසේ සාකච්ඡාව කරන්න. එතකොට අපිට ගොඩක් මේ ධර්මයේ තුලින් අපට ලොකු ධර්මය තේරුම් ගැනීමට හැකියාවක් උදා වේවි. ඉතින් අපි කවුරුත් දන්නවා මජ්ක්‍ධිම නිකාය කිව්වහම මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මාර්ගයට උපකාර වන විදිහේ ගැඹුරු සූත්‍ර කාරණා බොහොමයක් මජ්ක්‍ධිම නිකායේ ඒ පොත් වහන්සේ තුන් නම තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි සියලු දෙනා දන්න කාරණාවක් මේ විදිහට බුදුරන් වහන්සේගේ උතුම් බුද්ධ භාසිත මෙහෙම ගන්සාරුවට වෙලා අනුපිළිවෙලකට එන්න හේතු වුණ මූලික කාරණාව පළවෙනි ධර්ම සංගායනාව තුළ සිදුවෙච්ච ඒ කොටස් කිරීම. දැන් අපට දේශනා අහනකොට ඉගෙන ගන්නකොට මේ එක පිළිවෙලකට එක එක කරුණු එක එක ආකාරයකට ගැළපීලා තියෙනකොට මෙහිම කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නය අපට එන්න පුළුවන් විශේෂයෙන් ඔය ආංගුත්තර නිකාය ආදී දේශනා තුළදී මේ එකක්වත් බුදුරණවහන්සේ මේ පිළිවෙලකට කියප එකක් නෙමෙයි බුදුරණවහන්සේගේ ජීවිතචර්යාවත් එක්ක ඒ ඒ අවස්ථානුකූලව ඉදිරිපත් කරපු ධර්මයේ ඒ ඒ කෙනා ඒ ඒ අය පාදක කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ සියල්ල මතක තියාගත්තා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේකින් පස්සේ ඒ විදිහට මතක තියා ගැනීමට හැමෝටම හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ ධර්මයේ ස්ථාපිත කිරීම ඒ වගේම මේ ධර්මය අනාගතයට රැගෙන යාම කියන කාරණා මුල් කරගෙන මේ විදිහට අංක පිළිවෙලට තියෙන දේශන අංගුත්තර නිකාය වශයෙන් උත් ඒ වගේම හකුලුවක් හිටියෙන් තියෙන ඒවා සංයුත්ත නිකාය මධ්‍යම ප්‍රමාණයේ තියෙන මධ්‍යම නිකාය දීර්ඝ ප්‍රමාණයේ දීඝ නිකාය ආදී වශයෙන් සංගායනා කරලා ඒවා කැටි කරලා එකතු කරලා සකස් කරන්නට යෙදුනා. ඉතින් ඒ විදිහේ සකස් කරපු දේශනාවල මදුම් මධ්‍යම ප්‍රමාණයේ අන්තර්ගත දේශනා තමයි මජ්ක්‍ධිම නිකාය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන පළවෙනි සූත්‍රය අපි කවුරුත් දන්නවා. මේ පළවෙනි සූත්‍රය ගොඩක් ගැඹුරු සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය අපි බලමු සාකච්ඡා කරන්න අපි අද දවසේදී මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය තමයි මූලපරියාය සූත්‍රය. මූලපරියාය සූත්‍රය කියලා කියනකොට අපි කවුරුත් අහලා තියෙන දේ තමයි මේ මූලපරයය සූත්‍රය ඒ අහගෙන හිට භික්ෂුන්ට තේරුන්නේ එකම දේශනාව සතුටින් නොපිලිගත්ත. ඒ කියන්නේ මේ දේශනාව අවසන් වෙද්දී සතුටින් නොපිලිගත්ත එකම දේශනාව හැටියට තමයි බුද්ධ භාෂිතය තුළ මේ දේශනාව තියෙන්නේ. මොකද ඒකට හේතුව එච්චරටම ගැඹුරුයි. ඒක තමයි සාමාන්‍ය අපේ අදහස තියෙන්නේ. නමුත් මේකට ලස්සන අර්ථයක් මේ දේශනාවේ අන්තර්ගත අර්ථයත් එක්ක අපේ කටපුරුෂයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි මේ දේශනාවේ අන්තර්ගත අර්ථය තමයි යම් කිසි කෙනෙක් මේ ලෝකේ යම් කිසි දෙයක් හරි ඇත්තයි කියලා ඒක අභිනන්දනය වෙනවා නම් අන්න ඒ ඒ අභිනන්දනය වීමම ලෝකේ සකස් වීම. එතකොට එහෙනම් මේ භික්ෂූන්ට දේශනාව තේරීමම මේක අභිනන්දනය නොවීමට හේතුවක් වෙන ආකාරයේ කරුණක් අපේ කටකෝන් සංසි ඉදිරිපත් කරනවා. මොකද ඒකට හේතුව මේ දේශනා අන්තර්ගතී වගේ කාරණාවක් නිසා. කොයි ආකාරයකටවත් කමක් නැහැ මේ නිදාණය. අපි බලමු මේ දේශනාවේ අන්තර්ගතය කුමක්ද කියන කාරණාව පිළිබඳව. එතකොට මේ මුල්පරයය සූත්‍රය මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පටන් ගන්නවා සබ්බධම් මූලපරියායන් ව භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරවත භාසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චසෝසුම් භගවයිතතෝ පෙතදෝච මහණෙනි මන් නුඹලාට සියලු ධර්මයන්ට මුල්වන පරියාය දේශනා කරමි. සබ්බධම මූල පරියායම්. නුඹලාට මම සියලු ධර්මයන්ට මුල්වන පරියාය දේශනා කරමි. සංසුනාත සාදුකං මනසික හොඳින් අහන්න හොඳින් මෙනෙහි කරන්න මම ඉදිරිපත් කරනවා කියලා ඔන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ඉදිරිපත් කරන මේ පරියාය හැම දෙයකට මුල් වෙන මේ ලෝකයේ මුල් නොවන දෙයක් මෙතන කතා කරන දෙයක් නෑ. එච්චරට මේ ධර්මයේ ස්වකහාත බව ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට මේ දේශනාව තුළදී ඒක වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. බුදුරන් වහන්සේ මේක කොටස් කිහිපයකට ඉදිරිපත් කරන්නේ පළවෙනි එක පුතඥයාගේ කොටස ඉදිරිපත් කරනවා. ඉද වික්කවේ අසතුවා පුතුඥානෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස් අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිසි ධම්මස් අකෝවිදෝ සප්පුරිසි ධම්මේ අවිනීතෝ පටවින් පටවිතෝ සංජානාති පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අභිනන්දති සංකේතේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. අපි කවුරුත් මේ කාරණාව අහලා තියෙනවා. මොකද්ද? අසුතුවත් පුතඥයා. එතකොට අසුත පුතඥයාගේ විග්‍රහය පැහැදිලි කරන්නේ අරියාණං අදස්සාවි. අරිය ධම්මස්සාකෝ විදෝ. අරිය ධම්මේ අවිනීතෝ. ආර්යයන් වහන්සේලා දන්නේ නැහැ. ආර්ය දකින්නේ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ආර්ය ධර්මයේ දක්ෂත් නැහැ. එතකොට දැන් එහෙනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන මේ අන්තර්ගතයේ මේ කතා කරන්නේ ශේක නොවිච්ච කෙනාටනේ. ඒක නොවිච්ච අපි වචනකින් බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහුවට අපට ඇස් දෙකෙන් රහතන් වහන්සේ නමක් දකින්න ලැබුණට අපි මොනවා හෝ ප්‍රතිපදාවක් හික්මුණාට ඒක ආර්ය දස්සාවි ආර්ය ධම්මසකෝවිදු ආර්ය ධම්මේ සුවිනුතෝ කියන එක නෙමෙයි. එතන මෙතන මේ අරියාණං අදස්සාවි කියලා විග්‍රහය සේක කෙනාගින් මෙහා සියලු අය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පුකුසාති. පුකුසාති ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේව දැක්කා. ඇස්සකින් දැක්කා. එදාකට කටහඬ ඇහුණා. නමුත් පුක්කුසාද කියන්නේ හරියානම් අදස්සාවි. ආරයන් වහන්සේලා දැක්කේ නැහැ. ඇස්සකින් දැක්කට සැබෑටම ආරයන් වහන්සේ දැක්කේ නැහැ. ආර ධර්මය දන්නෙත් නැහැ. ආර ධර්ම හික්මිලත් නැහැ. බුදුරණවහන්සේ ධර්මයේ කිව්ව තැනදී තමයි ආර්යානන්ද අස්සාවි වෙන්නේ. අන්න ආරයන් වහන්සේ දැක්කා. අන්න ආර්ය දර්ශනේ හික්මෙනවා. අන්න ආර්ය දර්ශනේ දක්ෂයි. එතකන් ආර්ය දර්ශනය කියන කාරණාව එතක ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියන කාරණාවට යොමු වෙන්නේ නැහැ. එහෙමනම් සේක නොවිච්ච සියලු දෙනාට අපි මේක ඉගෙන ගත්තට ඉගෙන ගත්තේ අපි යම්කිසි දැනුමක්. ඒ කියන්නේ අපට ලැබුණේ අපේ මනසට අපි දැන් මෙමරිය කියන මතකයේ අපි මොනවා හරි දැන් මතක තියාගත්ත දෙයක්. මෙන්න මේ වගේ දෙයක් තමයි අපට මේ ලැබිච්ච දේ. ඒක තමයි අපට මූලිකව ලැබෙන දේ. අපිට කියපු කාරණාවේ අර්ථය වැටහෙන තැනදී තමයි බුදුරණවහන්සේ වචන ටිකකින් ඉස්මතු කරලා දුන්න මේ අර්ථය අපේ ජීවිතයෙන් දකිනකොට අන්න ආර්ය භූමියට යොමු වෙනවා. ඒ ආර්ය භූමියට යොමු වෙන කෙනාට තමයි අරියනන් දස්සාවි කියලා කියන්නේ. අරිය ධම්මස්සේ කොවිද වරිය ධම්මේ සුවිරිතෝ කියලා විග්‍රහ කරලා පෙන්වන්නේ. එතකොට මෙන්න මේ ආර්ය දර්ශනයකට නොය නොගිය ආර්යයන් අරියනන් අදස්සාවි වෙච්ච මේ ආර්ය මාර්ගයට නොපැමිණිච්ච කියන්නේ සීක නොවිච්ච ධර්මී ගොඩාක් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. රහත් කියලා රැවටුණා වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් දන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලක්ම අරියාණං අදස්සාවි අරිය ධම්ම සකෝවිද අරිය ධම්මේ අවිනීතෝ. මෙන්න මේ කෙනා ලෝකයේ දකින්න හැටි විග්‍රහ කරන්නේ. සීක නොවිච්ච කෙනා ලෝකයේ දකින්න හැටි. එහෙනම් මේ සීක සහ අසීක නොවන කෙනා අතර වෙනස අපට ලොකු පරාසයක් තියෙනවා. හැබැයි මේ පරාසය අර ඉගෙනගත්ත දැනුම විතරක් එක්ක ගැලවෙන්න බෑ. අපට මේ ධර්මයේ ඉගෙන ගනිද්දී මේ පරාසය ඉක්මවන්න බුදුරණවහන්සේ පෙන්නපු සම්මාදිට්ඨි මගට යොමු වෙන්න මේ ධර්මයේ තුලදී අපට ලැබෙන්නට ඕන යෝනිසෝ මනසිකාරය කළ යුතු අංගය. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සම්මාදිට්ඨියට යෝනිසෝ මනසිකාරයේ අංගයක් ධර්මය අහද්දී. එතකොට එහෙනම් ඒ ධර්මය අහන තැනදී අපේ තියෙන පුතජන භූමිය දැන් ලෝකයාගේ තියෙන පුතජන භූමිය මේ පුතජන භූමිය තුළට ඇහිච්ච ඒ වචනය ඒ කියපු කාරණාව එයාගේ කෝණයට ගෝචර නොවන නිසා එයා ඒක අවධානය කන් යොමාගෙන අහපු තැනදී එයාට මොකද වෙන්නේ? කන් යොමාගෙන අහපු තැනදී එයාට හම්බ වෙනවා තමන්ගේ කෝණයට නොහැටින යෝනිසෝ මනසිකාරය කිරීමට අවශ්‍ය දේ. ඒක තේරුම් ගන්න වටහා ගන්න අන්න විචක්ෂණයට අවශ්‍ය දේ දහම ඇහිච්ච තැන එයාට ලැබෙනවා. අන්න ලෝකයේ තුල ඉන්න ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණේ. එයාට විතරයි මේ ධර්මය දකින්න පුළුවන්. අනිත් කෙනාට එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. අනිත් කෙනාට නිකන් වචන ටිකක් වචන හරඹයක් එහෙමයි කරපු දෙයක් නැත්නම් තමන්ගේ තමන්ගේ හෝනෙට ගැලපෙච්ච දෙයක් විතරයි. නමුත් ශේක භූමියටපත් වෙන්න පුතජන භූමිය ඉක්මවන්නට අවශ්‍ය දේ පුතජන භූමියේ ඉන්න කෙනාට අහපු ධර්මයේදී යෝනිසෝ මනසිකාරය කිරීමට දෙයක් එයාට ඒ තුලින්ම ලැබෙනවා. ඒක කෙනෙක් බලෙන් දෙන එකක් නෙමෙයි. ලෝකේ ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය එයා තමයි ශේක භූමියට එන්නේ. එතකොට ඒ ශේක භූමියට ආපු නැති කෙනාගේ දර්ශනය තමයි මේ විග්‍රහ කරලා පෙන්වන්නේ. එයා කොහොමද දකින්නේ? පටවින් පටවිතෝ සංජානාති. එයා හඳුනා ගන්නවා පටවිය පටවිය වශයෙන්ම. එයාට හම්බෙන්නේ ආයතන හයට ගෝචරව ලැබෙන මේ ලෝකයේදී තදගතියෙන් නිර්මිත තදගතියක් බව ලැබෙච්ච දේ තදගතියක් බවම සංජානනීය හඳුනා ගැනීම වෙනවා. හඳුනා ගැනීම සිදුවෙන තැනදී ඒ හඳුනා ගැනීමට යොමු වෙන්නේ ඇස රූප විඥාන එකතු වුණාට පස්සේ චක්කු සම්පස්සේ වුණාට පස්සේ පෙනෙන්න දෙයක් ඇති බව හම්බුනහම පෙනුන දේ අන්න පුස්සං පුස්ස ස්පර්ශය ස්පර්ශ කරමින් යන තැනදී ඒ පෙනිච්ච දේ මොකද්ද එයාගේ රාමුවට හම්බුණා පටවි කියලා. තමන්ගේ කෝණේ තියෙනවා මිම්ම, මනින්ද අවශ්‍ය මිම්ම තියෙනවා, මඤ්ඤණාව තියෙනවා. හැඟීම තියෙනවා. තමන්ගේ රාමුවට අදාළ කොටස තියෙනවා. අන්න ඒකෙදී යට හම්බුණා මෙන්න මේකට පටවි බව මඤ්ඤණාව. දැන් මගේ අම්මා මන් දකින තැනදී මගේ තාත්තා අම්මා දකින තැනදී අපි දෙන්නටම අවිද්‍යාව සහගත ස්පර්ශය ඇති වෙච්ච නිසා දැකීමට යමක් ඇති බව හම්බෙච්ච තැනදී මගේ කෝණෙන් තියෙනවා මේ අම්මා කියන මඤ්ඤණාව මැනීම තාත්තගේ කෝණෙන් තියෙනවා මේ බහරියාව කියන මැනීම අර ස්පර්ශය ස්පර්ශ කරමින් විශේෂ හඳුනා ගැනීම කියන්නේ පිරිසිත නොදැකීමෙන් අනවබෝධයත් එක්ක මිරිගුවමින් සංඥාව කියන්නේ මිරිගුවක්. අර වතුර නැතිතන වතුර ඇති බව දැක්ක වගේ යන මිරිගුව මිරිගුව සත්‍ය වශයෙන්ම හම්බ වෙන වතුර බව. මෙන්න මේ විදිහට තමයි පටවිය සංජානනය කරන්නේ කවුද? සේකනොවිච්ච කෙනා. සේකනොවිච්ච කෙනාට හම්බෙන්නේ ඇති පටවියක්. මට පේන පටවිය අන්‍යගේ මඤ්ඤණාව. එහෙම හඳුනාගත්ත නිසා පටවින් පටවිතෝ සංඤත්වා පටවිය පටවිය වශයෙන්ම හඳුනගෙන පටවින් මඤ්ඤති මේක පටවියමයි මේක තද ගතියෙන් යුක්ත දෙයමයි කියලා එයාගේ හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම එයාට හැඟීමක් ඇති වෙනවා මේක පටවියක්මයි මේක. ඒ වගේම මේ පටවිය තුල තමයි මේ පදගතියත් එක්ක තමයි මම ඉන්නේ. පදගතියත් තුලයි මගේ පිහිටීම තියෙන්නේ. පටවියත් එක්කයි මගේ පිහිටීම තියෙන්නේ. එතකොට ඇති පටවියක මගේ පිහිටීම. තව කෙනෙක් කල්පනා කරන්නේ නෑ පටවිය කියන්නේ වෙනම දෙයක්. මම වෙනම දෙයක්. පටවිය මම නොකර ගැනීමයි වැඩේ. ඔන්න අනිත් කෙනාගේ කල්පනාව. පටවියෙන් බැහැරව මම ඉන්න බව යට හම්බෙන්නේ. කියන්නේ පටවියෙන් බැහැර මම ඉන්නේ. ඒත් මම ඉන්න හැබැයි පටවිය තියෙනවා. එයා පටවිය වගේ නොකර කර ඉන්නයි උත්සාහ කරන්නේ. ඒකත් මඤ්ඤණාවක්. ඔන්න ලෝකයාගේ මඤ්ඤණාව. දැන් අද ගොඩක් වෙලාවට ගොඩක් අයට යන්නේ ඔන්න ඔය කාරණාව. අනෙක් කාරණා තමයි පටවිය මගේ කියන කාරණාව. පටවිය පටවිය තුල මම ඉන්න බවත්, පටවියෙන් බැහැර මම ඉන්න බවත්, පටවිය මගේ කියන කාරණාවත්. මෙන්න මේ පටවිය කියලා මඤ්ඤණා ගැනීමත් එක මෙන්න මේ ආකාරයට එයාට පටවිය ගැන චින්තනය හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පටවිය මගේ කියලා හිතුණත්, පටවියෙන් තුලමම ඉන්නවා කියලා හිතුවත්, පටවියෙන් බැහැරමම ඉන්න බව හිතුවත්, පුජ්‍යලයා මැදිහත් වෙලා පටවිය සතුටු නොකරගත්තට පටවිය අභිනන්දනය වෙලා දැන් අපි හිතමු පටවිය ඉක්මවන්න අපි කෙනෙක් පටවිය වෙනමයි මම වෙනමයි අල්ලගෙන ඉන්නවා. එතකොට පටවිය නමන කරගන්න හිතාගෙන අපි වැඩ පිළිවෙලක් යන්නේ. නමුත් එයා පටවිය අභිනන්දනය වෙලා. එයාට පටවියක් ඇති බව හම්බ වෙලා. එතන පටවිය මඤ්ඤණාව අභිනන්දනය වීමක් වෙලා. අර පටවිය ඔස්සේ සිදුවෙන කාම සහ පටික කියන දෙකට නොයන එක තමයි සාමාන්‍ය පුතග්ජන කෙනා ඒක ඉක්මවන්න උත්සාහ කරන්නේ. පටවිය මගේ නෙමෙයි කියලා අරගෙන. නමුත් එයා පටවිය අභිනන්දනය නොකරනේ. පටවිය අභිනන්දනය කරලා. පටවිය අභිනන්දනය කරපු නිසා එයා මේ ලෝකේ පැවැත්මත් එක්ක ඉන්නවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පටවින් අභිනන්දිත සංකීර්ත හේතු ඇයි එහෙම වෙන්නේ? අපරිඤ්ඤාතං දස්සාති වදාමි. පිරිසිදු දැකලා නැහැ. පිරිසිදු දැකලා නැහැ. බුදුරණවහන්සේන පිරිසිදු වෙන වැඩ පිළිවෙලක් නේ. පිරිසිදු හම්බුණා නම් ඒ කියන්නේ පිරිසිදු කියන්නේ විනිවිද හම්බ වෙනවා. මේකේ සත්‍ය හම්බ වෙනවා. සකස් වීම හම්බ වෙනවා. හේතු ප්‍රතිධර්මයේ හම්බ වෙනවා. ඒක හම්බෙලා නැහැ. ඒක නිසා තමයි පටවිය එක්ක මම පටවියයි මේක ඇති පටවියක් හම්බ වෙනවා. පටවිය තුළ මම ඇති බව හම්බ වෙනවා. තව කෙනෙකු නෑ නෑ පටවිය මගේ නෙමෙයි පටවිය වෙනවා මං වෙනමයි හම්බ වෙනවා. තව කෙනෙකුට හම්බ වෙනවා පටවිය මගේ කියලා. මේ විදිහට හම්බ වෙන්නේ ඇයි? පටවිය සතුටින් පිළිගත්ත නිසා. පටවිය සතුටින් පිළිගන්නවා මේ විදිහට හම්බුනේ. පටවිය පිරිසිඳ නොදකපු නිසා. ඔන්න බුදුරණවහන්සේ ඊළඟ කාරණාව පැහැදිලි කරනවා. ඒ තමයි ආපෝ. දැන් අපි ආපෝ කියන එකත් ඔය ඔය න්‍යායෙම තමයි. ආපං ආපතෝ සංජානනාති. මේක ආපෝ කියන ගලායන ස්වභාවයෙන් දියර ස්වභාවයෙන් ඇති දෙයක් බවම සංජානනය කරනවා. හම්බ වෙනවා යාට. Tamanට ඇති දෙයක් හම්බ වෙනවා. මෙහෙම හඳුනාගෙන මේක ආපෝමයි. ඊළඟට හිතනවා මේ ආපෝතුල තමයි ඉන්නේ. නැත්තම් ආයෙ හිතනවා නෑ නෑ මේ ආපෝයෙන් බැහැරවයි මේ ආපෝ ගතියෙන් බැහැරවම ඉන්නේ. නැත්නම් මේ ආපෝ මගේ කියලා හිතෙනවා. ඒ කොයි විදියට හිතුවත් මේකෙන් බැහැරව හිටියත් පුජ්‍යලයා මැදිහත් වෙලා ආපෝ ගති හතුරින් නොපිලගන්න, ඒ කියන්නේ මම මගේ කරගන්න නැත්නම් කාමයන් ඔස්සේ යන්න නොගියට පටවි ආපෝ ගති අභිනන්දනීය වෙලා එයා ඒ විදියට වෙන්න හේතුව පිරිසිඳ නොදකපු නිසා. ඊළඟ තමයි තේජෝ. තේජෝ තේජං තේජිතෝ සංජානාති. තේජං තේජිතෝ සංයත්වා තේජං මඤ්ඤති. තේජස්මින් මඤ්ඤති. තේජිතෝ මඤ්ඤති. තේජං මේති මඤ්ඤති තේජං අබිනන්දති සංකිස් හේතු අපරිඤ්ඤාතං තස්සචදාන එතනත් එයා මේ තේජෝ බව හඳුනගෙන තේජෝ කියලා මඤ්ඤණාව ඇති වෙනවා ඒ වගේම තේජෝ තුලයි මම ඉන්නේ බව හම්බ වෙනවා ඒ වගේම එයාට හම්බ වෙනවා තේජෝ වලින් බැහැරව තමයි මම ඉන්නේ කියලා තේජෝ මගේ කියලා හම්බ වෙනවා එයා තේජෝ අබිනන්දනී වෙලා අන්න එයා ඒ විදිහට වෙන්නේ පිරිසිඳ නොදකපු නිසා ඊළඟට තමයි වායෝ වායෝ වායතෝ සංජානාති වායං වායතෝ සංයොත්වා වායම් මඤ්ඤති වායසින් මඤ්ඤති වායතෝ මඤ්ඤති වායම් මේති මඤ්ඤති වායං අභිනන්දති සංකිස් හේතු අපරිඥාතං සස්සත්වදාමි පුසජ්ජණයට හම්බෙන්නේ අර ආර්ය දර්ශනයේ නොගිය කෙනාට හම්බෙන්නේ ආර්ය දර්ශනය කියන්නේ පිරිසිඳ හොයන වැඩපිළිවෙල මේ දර්ශනයට යොමු වෙන ස්වභාවය සම්මාදිටිය යොමු වෙන ස්වභාවය ආධ්‍යාත්මයේ ගොඩනැගුණු ප්‍රඥා චක්කුසේ විනුනී දක්වන ප්‍රඥාව නොලැබීම මෙන්න මේ කාරණාව නිසා ලෝකයා ලෝකයේ ඇති දේ හැටියට හඳුන ගන්නවා. හඳුනගෙන මේ ඇති දේ තුල මොකද වෙන්නේ? අන්න ඒක ඒ විදිහටම හඳුන ගන්නවා. ඒක තුල ඒ මේ වායෝ ගතිය තුල මම කියලා ගන්නවා. නැත්නම් ඒ වායෝ ගතියෙන් වෙනවම ඉන්න බව ගන්නවා. නැත්නම් වායෝ මගේ කියලා ගන්නවා. එයා වායෝ අභිනන්දනය වෙලා. ඒකට හේතුව පිළිසිඳන දැකීම. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා භූතේ භූතතෝ සංඤත්වා. භූතේ භූතේ මඤ්ඤති භූතේසු මඤ්ඤති භූතතෝ මඤ්ඤති භූතේ මේති මඤ්ඤති භූතේ අභිනන්දති සංකිස්සේතු අපරිඤ්ඤාත සස්සතදාමි දැන් මෙතන අපිට භූත කියන වචනට විදාර්ථ ගන්න පුළුවන් හටගත්ත කියන නමුත් මෙතන මේ එතනින් ඉහා විග්‍රහ කරන්නේ ලෝක ස්වභාවය ඉතින් ඒ නිසා මෙතන පරිවර්තන වල ගොඩක් දෙන්නේ භූතයන් හැටියට එතකොට ඒ කියන්නේ යම් හටගත්ත ලෝකේ ප්‍රකට සත්‍යයන් මොනවා හරි එතකොට මෙන්න මේ සත්‍යය ඒ විදිහටම හඳුන ගන්නවා අපි හිතමු දැන් එතන ඊළඟට දේවේන කියන්නේ දෙවිවරු. අපිටම දෙවිවරු ඇති බව හඳුනගත්තා කියන්නේ දෙවිවරු ඇති උනේ කාටද මට? අන්න දෙවිවරු ඇති බව හඳුනගත්තා. දෙවිවරු නැත්නම් භූතයෝ ඇති බව හඳුනගෙන අන්න මේ දෙවිවරුමයි කියලා ඇති දෙවිවරුමයි කියලා මඤ්ඤණාවකට යනවා. ඊළඟට මඤ්ඤණාවකට යනවා මේ දෙවිවරු තුල මම ඉන්නවා. ඒ කියන්නේ දැන් මම මේ දෙවිවරුන් කරා යන්න නැත්නම් මේ දෙවිවරුගේ ස්වභාවයට යමු වෙන්න අන්න මෙන්න මේ විදිහට දෙවියන් කෙරෙහි මඤ්ඤණාවක් හට ගන්නවා. ඒ වගේම දෙවියන්ගෙන් අයින් වෙන නේක වැඩක් නැහැ. අන්න ඒකෙන් මඤ්ඤණාවක් හට ගන්නවා දෙවියන්ගෙන් බැහැර වෙන්න. නැත්නම් මේ දෙවියෝ මගේ කියලා මඤ්ඤණාවක් හට ගන්නවා. ඒතර බලන්න එහෙනම් මේ ලෝකේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටික විග්‍රහ කරගෙන ආවා. අපි සාමාන්‍යයෙන් ඒක ඒක ගැන හිතනවා. දැන් මෙතන මේ විග්‍රහ කරන ඔක්කොම තියෙන්නේ බුහූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම මේ දේවල් මේ දේවල් ටික. එතකොට භූතය, දෙවිවරු, ප්‍රජාපති, දෙවිවරු ඊළඟට බ්‍රහ්මය. එතකොට මේ පුජ්‍යලය. එතකොට ලෝකේ මට සාපේක්ෂව ඇති පුජ්‍යලී. ලෝකේ මට සාපේක්ෂව පුජ්‍යලයක් ඇති බව හම්බුණා. ඒ මට සාපේක්ෂව ඇති පුජ්‍යලයා එහෙම යාට හම්බුනේ අර සංජානනයත් එක්ක. දැන් ඔන්න මට හම්බුණා මගේ අම්මා, තාත්තා හම්බුණා තාත්තගේ භාර්යාව. දැන් මට හිතෙන්නේ අම්මා ඉන්නවා. තාත්තට හිතෙන්නේ භාර්යාව ඉන්නවා. එතකොට දැන් මගේ අම්මා නැත්නම් අම්මා මගේ නෙමෙයි. තාත්තා දෙන මගේ නෙමෙයි භාර්යාව. නැත්නම් මගේ භාර්යාව. නැත්නම් අපි දෙන්නම එකයි. මෙන්න මේ විදිහට මේ චින්තනයේ තියමු වෙන්නේ මම නම් වූ බුද්ධලයට මේ ලෝකයක් නිර්මාණය වුණා. ඒකයි මේ ලෝකෝත්තර මාර්ගය නිකන් පැනවෙන්නේ නැත්තේ. ඒතර ලෝකයේ ඇති බව. හැබැයි නැති බව හිතුවොත් ඒක එතනින් තවත් එහාට ගිය දෘෂ්ටියක්. නැති බව හිතනවා නෙමෙයි. ඇති බව හිතීම වැරදි. නැති බව හිතීම ඊටත් වඩා වැරදි. නැති බව හිතනවා කියන්නේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨියක් නැහැ. ලෞකික සම්මාදිට්ඨිය තුළදී හම්බ වෙන දේ තමයි ලෝකයේ මේ දේවල් ඇති බව. ඒක අපේ ලෝකයේ තුල තියෙන නොවන තියෙන කෙනාගේ හැමෝගෙම තියෙන ලක්ෂණේ. එහෙනම් ඒක තමයි හම්බ වෙ යුත්තේ. ඒකයි මම පැහැදිලි කරේ මුලින්ම ලෝකයේ තුල ඉන්න අපට බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ අපට මේක විචක්ෂණය කිරීමට අවශ්‍ය දේ ලැබුණාම අපි තුල ගොඩනැගිච්ච ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ මෙන්න මේ කාරණා වික්මෝන් ප්‍රතිපදාව. නැතුව දැන් අපි ඉන්න තැන ඉඳලා දාගන්න සංකල්පනාවක් නෙමෙයි මේක. අපි දැන් ඉන්න තැන ඉඳලා සංකල්පනාවක් දාගත්තොත් ඒක ලෞකික සම්මාදිටියට එහා ගියපු මිත්‍යා දෘෂ්ටියකට යන්න වෙනවා. ඊළඟට ඒ විදිහටම ආබස්සර දෙවිවරු, සුබකින්නක, වේහප්පල, අබිභූ ආකාසානංච ආයතන, විඥානංච ආයතන, ආකින් සංඥායතන, නේව සංඥා, නා සංඥායතන කියන මේ සියලු ලෝක. ඒකයි සබ්බදම්ම මූලපරයයන් ඔය බික්කජේ සිස්සාමි කිවි. සියලු ධර්ම. සියලු ලෝකයන්. සියලු ලෝකයන් ඉදිරිපත් කරා. දැන් පටවිච්චවත් එක්ක ගතට පස්සේ සියලු රූපී ලෝක ආවා. ඊළඟට තව වෙන් වශයෙන් අපට මොකද අපි දැන් මේ ධර්මපරයයත් එක්ක අපි ධර්මයේ යොමු වෙච්ච කෙනා අභිනන්දනයට යමු වෙන්නේ ඉහළ පැත්තකනේ. එතකොට මේ ඉහළ සියලු දේවල්, ඉහළ ලෝක සියලු දේවල්, ඒ හැම දෙයක් ගැනම මේ හිතීම. දැන් ඕන අපිට සමාපත්තියකට සම්මෝධන නේව සංඥා නාසඤ්ඤායතන. මේ නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය බව හඳුනාගත්තා. නේව සංඥා නාසඤ්ඤායතනෙ මේකේ. මේ නේව සංඥා නාසඤ්ඤායතනය බව හඳුනගෙන මේක නේව සංඥා නාසඤ්ඤායතනමයි. නේව සංඥා නාසඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සංජානාති නේව සංඥා නාසඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සංඤත්වා නේව සංඥා නාසඤ්ඤායතන මඤ්ඤති නේව සංඥා නාසඤ්ඤායතනස්මින් මඤ්ඤති නේව සංඥා නාසඤ්ඤායතනතෝ මඤ්ඤති නේව සංඥා නාසඤ්ඤායතන මේතං මඤ්ඤති නේව සංඥා නාසඤ්ඤායතනං අභිනන්දති තං කිස් හේතු අපරිඤ්ඤාතං තස්සාති වදා පුතඥයක් ස්වභාවයේ ධර්මය අහපු නැති දැන් ඒතර මේ කවුද මේ නේව සංඥා නාසඤ්ඤායතන කියලා තියෙන අසුතව පුතඥයා ආකිඤ්ඤායතන ගිහින් තියෙන්නේ. ඒ ආකිඤ්ඤ මේ මේ මේ සමාපatti ගැන මේ ඒ ඒක හතරින් පිළිගන්න ඒකට යොමු වෙච්ච කෙනානේ. මෙතෙන්ද මේ ගිහි පුතඥය මේ පුතඥයාගේ ස්වභාවය අර අරේ ධර්මයේ යොමු නොවෙච්ච. එතකොට එයා මේක නේව සංඥා නා සංඥායතනෙන් බව හඳුනගෙන එයා මේක තුල මම ඉන්න බව යාට හම්බ වෙනවා. නැත්නම් යා හිතනවා නෑ නෑ මේක මගේ නෙවෙයි කියලා ඔන්න යා මේ නියසඤ්ඤා නාසඤ්ඤා දෙකේ මානසික කල්පනාවක් අතහරිනවා. මානසික කල්පනාවකින් යමු වෙනවා. ඊළඟට මේක මගේ කියලා ගන්නවා. මේ නේව සංඥානා සංඥායතන අභිනන්දනීය සතුටින් පිළිගත්ත නිසා තමයි ඒක අයින් කරන්නත් යන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ අයින් කරන්න දෙයක් නැහැ. අභිනන්දනීය නොවෙනකොට අයින් කරන්න දෙයක් නැහැ. අයින් කරන්නේ අභිනන්දනීය කරපු නිසා. අයින් කරන්නේ අභිනන්දනීය කරලා හැබැයි අර තමන් වෙන විදියකට දාගන්න කල්පනාවට යන්නේ නැතුව ඉන්නවා කාමයන් එක ගත්තාම කාම ලෝකයේත් එක්ක කතා කරාම. දැන් නේව සංඥානා සංඥායතන ආදී මේ වගේ කතා කරනකොට අන්න මේක බලෙන් අයින් කරන අපිට මානසික කෙනෙක් එකකින් නැගිටලා මානසිකව කල්පනා කරා කියලා එයා ඒක බලෙන් අයින් කරන්න හදන්නේ. එහෙම අයින් කරන්න ගියා කියලා එයා අභිනන්දනයේ වෙලා එයාට නේව සංඥානා සංඥායතන. බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක තියෙන එක ගොඩ නොගැනෙන ගතිය. ගොඩ නොගැනෙන්නේ අභිනන්දනය නොවන ස්වභාවයත් එක්ක. අභිනන්දනය නොවෙන්නේ පිරිසිඳ දකින ස්වභාවයත් එක්ක. එහෙනම් මේ පිරිසිඳ නොදැකීම තමයි හේතුව වන්නේ. විශේෂයෙන් ඔන ඊළඟ කාරණාව. දිත්තං දිත්තතෝ සංජානාති. දිත්තං දිත්තතෝ සංඤත්වා දිත්තං වඤ්ඤති. දිත්තසින් මඤ්ඤති. දිත්තතෝ මඤ්ඤති. දිත්තං මේති මඤ්ඤති. දිත්තං අභිනන්දති. සංකිස් හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ඔන්න දැන් දිත්ත දිත්ත සුත මුත විඤ්ඤාත ගැන කියනවා. දිත්තයක් දැකීමක්. දැන් දැකීමක් කියලා යොදන්න බෑ මොකද දිට්ඨිය දිට්ඨිය මත්නම් කියන තැන තමයි දැකීමේ දැකීම මාත්‍රය කියන්නේ. දිට්ඨ කියන එතරම් දැකීම මාත්‍රයක් වෙන්නේ නැහැ. ඒක දිට්ඨ කියන එක විග්‍රහය. දිට්ඨිය දිට්ඨ මත්නම් කියනකොට තමයි දැකීමේ දැකීම මාත්‍රය. මේ දැක් දකින්නක් දිට්ඨියක් කියන්නේ දකින්න ලද දෙයක්. ඔන්න මේ දැකපු දේ දැකපු දෙයක් වශයෙන්ම සංජානනය වෙනවා. හඳුනා ගන්නවා. දැකපු දේ දැකපු දෙයක් වශයෙන්ම සංජානනය වෙලා අන්න මේ දැකපු දේ තමා කියලා මම කියලා දැකපු දේ තමා කියලා ගන්නවා. දිත්තං මඤ්ඤති ඉස්ලාම ගන්නවා දිට්ඨියක් ඇති බව මඤ්ඤනාව. ඊළඟ දිට්ඨස්මි මඤ්ඤ දිට්ඨිමම ඉන්නවා කියලා ගන්නවා. මේ දිත්තේ තුල දිත්තේ යම ඇති බව ගන්නවා. ඊළඟට කෙනෙක් හිතනවා නෑ නෑ මේ දිත්තේ වෙනම එකක්. මම වෙනම එකක්. මම මේ දකින්න දෙයට මම කියලා මම නොකරගත්තා නම් හරි වැඩි. තව කෙනෙක් හිතනවා නෑ නෑ මේ දිත්තේ මගේ. මේ මොන විදියකට හිතුවත් ඒ කියන්නේ ditthය කියන කාරණාව කෙනෙක් හිතුවොත් මම ditthයකයි ditthයකයි මම ඉන්නේ කියලා හිතුවත් ditthය වෙනයි මම වෙනමයි මම මේ ditthයට වෙනම ආය සම්හා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතුවත් එතනත් මඤ්ඤණාවමයි ditthය මගේ කියලා හිතුවත් ඒකත් මඤ්ඤණාවයි මඤ්ඤණාවමයි දැන් සමහර හිතනවානේ මේක දැකීමක් විතර දැකීමක් විතරයි කියලා අතහරින්න උත්සාහ කරනවා මේක දැනීමක් විතර දැනීමක් එතකොට එතනක් තියෙන්නේ මොකද්ද අපට ඒ දේ ලැබිලා අපි හිතන එක මගේ නෙමෙයි. අන්න එකෙන් අයින් වෙලා මම ඉන්නවා. එහෙම වෙන්න හේතුවත් ඇයි? අභිනන්දනීය වුණා. දිත්තං අභිනන්දති. ඇතිදිත්‍යයෙන් අයින් වෙන උත්සාහ කරන්නේ. අපරිඥාතං පිරිසිදු දැක්කේ නැහැ. පිරිසිදු දැකෙම නැති. අභිනන්දනය කරන්න දෙයක් ගොඩනගින්නේ නැති නිසා ඇතිදිත්‍යයෙන් අයින් වෙන දෙයක් නැහැ. මේ විදිහට ditta sutta mutta විඤ්ඤාත ගැනම කියනවා. මම මේකට ඇත්ත ලස්සන උදාහරණයක් මටත් මේ කෙනෙක් ඉදිරිපත් කරපු උදාහරණයක් මම ඒක ඉදිරිපත් කරන අදහස් කරන හරිය ලස්සනට ඒක ගැලපෙනවා. ඒ තමයි දැන් දැන් අපි දන්නවා මේ ස්පර්ශය කියන එක අපිට මේ පස්සයත් එක්ක තමයි මේ ලෝකේ ගොඩනගන්නේ. අපි පස්සේ බව නොදකපුවාම ස්පර්ශයක් බව නොදකපුවාම අපට හම්බෙන්නේ මට පෙනිච්ච රූපෙනේ. අපට හම්බෙන්නේ මට පෙනිච්ච රූපේ. අපට මට පෙනිච්ච රූපේ අයින් කරන්න හෝ තියාගන්න ඕක කියලා වැඩක් නැහැ. මොකද අපේ දර්ශනීයම වැරදි. ඒකට මෙන්න මේ උදාහරණේ පොඩ්ඩක් කල්පනා කරන්න සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මේක මේ කෙනෙක් ඉදිරිපත් කරපු උදාහරණයක් හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. අඳුරේ කළුවරේ යම් කිසි කෙනෙක් ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි එකට අතුල්ලපු ගමන් මොකද වෙන්නේ? අන්න ගිනි දැල්ලක් හම්බ වෙනවා. අඳුරේ ගිනි පෙට්ටියකට ගිනි කූරකින් අතුල්ලපු ගමන් නැත්නම් මේ ඒක ස්පර්ශ කරපු ගමන්ම ගිනි දැල්ලක් හටගන්නවා. ඒ ගිනි දැල්ලත් එක්ක මොකද්ද පේන්නේ? ගිනි පෙට්ටියක් පේනවා, ගිනි කූරත් පේනවා, ගිනි කූර දැල්ලක් ඇති බව පේනවා. දැන් ගිනි කූර වෙනමයි ගිනි පෙට්ටිය වෙනමයි තිබ්බා කියලා දැල්ල එන්නේ නැහැ. එතකොට ගිනි පෙට්ටියෙන් ගිනි කූරට ඒ ස්පර්ශයක් ඒකට ඝටනයක් කරතැනදි මේ තුනම ආවතැනදි තමයි දැල්ලෙන්නේ. මේ තුනම නොයන තැනදී අපට කියන්න පුළුවන්ද ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි අර අඳුරු අඳුරට පේනවද? ගිනි කූරකුයි ගිනි පෙට්ටියකුයි අඳුරට පේන්නේ නැහැ. එළියට පේන්නේ. තුන එකතු වෙච්ච තැන. හැබැයි එළියාව ගමන් අපට හිතෙන්නේ මොකද්ද? අර ගිනි කූරේ තමයි මේ ආලෝකෙ තිබ්බේ කියලා. මේ දැල්ල තිබ්බේ කියලා. ඒ වගේම අපට ඒ වෙලාවට අපට හම්බ වෙන්නේ නැහැ මේ තුන එකතු වීමෙන් ආව දෙයක් කියලා. ඊට පස්සේ අපට මේ එළිය ආවද නැදී ආය අපට හිතන දේ තමයි මේ තිබිච්ච ගිනි පෙට්ටියකින් තිබිච්ච ගිනි කූරක දැල්ලක් ආවා. මේ විදිහේ මඤ්ඤණාවට මේ විදිහේ හිතීමකට යොමු වෙන්නම මෙන්න මේ තුනම එකතු වීමෙන් ලැබිච්ච දෙයක් කර ආලෝකය ආලෝකයත් එක්ක තමයි ගිනි පෙට්ටියත් ගිනි කූරත් මේ දෙකම පේන්නේ. නමුත් අපට පේන්නේ අපි අපට හරියට මේ වගේ ඇහැට රූපයක් දකිනකොට ඇස රූප විඥාන තුන එකතු වෙච්ච තැනයි දිත්තේ කියන තැනට දැකීම කියන දෙයට යමු දැකීම කියන ප්‍රතිඵලය ස්පර්ශය ආවට පස්සේ මේ ප්‍රතිඵලය ආවට පස්සේ ප්‍රතිඵලයේ එකයි අපට හේතු ටික හම්බ වෙන්නේ. හැබැයි හේතු ටික හම්බ වෙනකොට අපට හේතු තුලයි මේක ලැබුණේ කියලා අපි හිතනවා මොකද අපට මේ පිරිසිඳ බවක් නොලැබෙච්ච නිසා. සකස් වෙන ආකාරයක් කට අපි යොමු නොවිච්ච නිසා සකස් වෙච්ච ආකාර නොදකපු නිසා අපට පේන්නේ මොකද්ද තිබිච්ච රූපේ පෙනුණා මගේ හැට අර ගිනි කූරේ මේ දැල්ල තියෙනවා මේ ගිනි කූරෙන් මේ එළිය නිකුත් වෙනවා කියලා පේනවා වගේ නමුත් මේ ගිනි පෙට්ටියයි ගිනි කූරයි මේ ඒක ඝට්ටණය කිරීමයි කියන මේ තුන ආවේ නැතිනම් ගිනි පෙට්ටියක් කතා කරන්නත් බෑ ගිනි කූරක් කතා කරන්නත් බෑ මේ තුනම එකතු වෙච්ච තැන දැල්ල ආවහම ගිනි පෙට්ටිය ගිනි කූරක් කියන මේ දෙකමත් පේනවා හැබැයි ගිනි කූරේ නෙමෙයි දැල්ල තියෙන්නේ මේ තුන එකතු වීමත් එක්කයි දැල්ල තියෙන්නේ නමුත් මෙන්න මේ විශේෂ අවබෝධයේ නොදකපු නිසා පිරිසිදු හම්බුත් නැති නිසා අපට දිට්ඨියක් සුතයක් මුතයක් විඤ්ඤාතයක් කියන කාරණාව ලෝකයේ ගෝචරන කොට අපට හම්බෙන්නේම දකින්න දේ තිබ්බා අහන්න දේ තිබ්බා මේ දේ ඇති බව හම්බ වෙන්නේ ඇති බව ගත්ත දේ එක්ක අපි ඒක මම කියලා ගන්නවා ඒ තුල මම ඉන්නවා කියලා ගන්නවා ඒකේ ඒකේ මම නෑ කියලා ගන්නවා ඒක මගේ කියලා ගන්නවා මොන විදියට ගත්තත් හරියට ඇත්ත දැකගු නැති නිසා හරියට ඇත්ත දැක්කනම් ඔය ගැනීම සියල්ලක්ම වැරදි හරියට ඇත්ත නොදකපු නිසා තමයි අතහරින්න හරි ලියාගන්න හරි හැම දෙයකටම උත්සාහ කරන්නේ. එතකොට එනම් මේ ditta sutta mutta විඤ්ඤාත මෙන්න මේ කාරණා ටිකක් කියනවා. මේකත් මේ ලෝකේ ආර්ය දර්ශනයට නොගියපු කෙනාට මේක ඇති බවම මඤ්ඤණාව තියෙන්නේ. එතකොට දිට්ඨියක් තියෙනවා මම දිට්ඨියට ආසන කරගෙන ඉඳීම නැත්නම් මගේ නිවි කර ගැනීම තමයි අද ගොඩාක් වෙලාවට උත්සාහ කරමු. දිට්ඨියක් ලැබුණා කියලා කියන්නේම එතන සතුටින් පිළිගත්ත නිසා පිරිසින හම්බ නොවිච්ච නිසා තමයි ඒ විදිහටත් ලැබෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒකත්තං ඒකත්තතෝ සංජානාති ඒකත්තං ඒකත්තතෝ සංඤත්වා ඒකත්තං මඤ්ඤති ඒකත්තස්මි මඤ්ඤති ඒකත්තතෝ මඤ්ඤති ඒකත්තං මේති මඤ්ඤති ඒකත්තං අබිනන්දිති තං කිච්ඡේතු අපරිඤ්ඤාත සස්තවදා ඒතර ඒකත්තං කියනකොට ඒක ඒක ආත්ම ස්වභාවය. කියන්නේ අපි තුම එකට කැටි වෙච්ච, නැත්නම් එකට ප්‍රකට වෙන මෙන්න මේ එක එක දෙයකට යොමු වෙච්ච මෙන්න මේ වගේ මොනවා හෝ දෙයක්. එතකොට මෙන්න මේක ඒක ඒකාත්ම දෙයක් හැටියටම ගන්නවා. ඒක තුල මම ඉන්නවා නැත්නම් ඒකෙන් වෙන්ව මම ඉන්නවා නැත්නම් ඒක මගේ මෙන්න මේ විදිහට එහෙම ඒකත්ව දෙයක් ඇති බව ගැනීමක් තියෙනවා. නානත්ව දෙයක්. එතකොට නානත්ව කියලා කතා කරනකොට විවිධාකාර වෙනස්. එතකොට වෙනස් අන්‍යාකාරයට තියෙන දේවල් අපි හිතමු අපට දැන් මේ මේ වගේ දේවල් අපි දන්නවා නව සත්තාවාස කතා කරනකොට සත්තාවාසවලදී ඒකත් සංඥා ඒකත් සංඥාව තියෙන කට්ටිය ඉන්නවා නානත් සංඥාව තියෙන කට්ටිය ඉන්නවා ඊළඟ ඒකත් කාය තියෙන කට්ටිය ඉන්නවා නානත් කාය තියෙන කට්ටිය ඉන්නවා මෙන්න මේ විදිහට විග්‍රහය තියෙනවා එතකොට මෙන්න මේ ස්වභාවයවල් අන්න ඒකත් ඒ කෙනාට ගෝචර කාරණාව ඒක ඒ ආකාරයටම දී බව හඳුනගෙන අන්න ඒ තුළ මම ඇති බවත්, ඒ තුළ මම නැති බවත්, ඒක මගේ බවත් අභිනන්දනයත් එක්ක ලැබෙනවා. අන්න ඒකට හේතුව පිරිසිඳ නොදකපු නිසා. ඊළඟට සබ්බං සබ්බතෝ සංජානාති. සියල්ලක්ම. එතකොට දැන් වෙන කතා කරන දෙයක්ම නැහැ. සියල්ලක්ම කියන. අපි කතා කරනවා නම් මොකක් හෝ කතා කරන සියල්ලක්ම මේ සියල්ලක්මත් මේ ලෝකේ අපට ගොචර සියලු දේ සියල්ල වශයෙන්ම මඤ්ඤණාවක් තියෙනවා. අපි මේ සියල්ල මගේ කියලා ඒ තුල මම ඉන්න බව ගන්නවා. නෑ නෑ ඒක මගේ නෙමෙයි කියලා අතහරින උත්සාහ කරනවා. ඇයි ඒක ලැබිලා? ලැබෙච්ච දේ මගේ නෙවෙයි කියලා අතහරින උත්සාහ කරනවා. මේක මගේ කියලා ගන්න උත්සාහ කරනවා. ඇයි ඒක ටිකේට අභිනන්දනේ? පිරිසිදු නොදකපු නිසා. මේක අභිනන්දනේ වෙනවා පිරිසිදු නොදකපු නිසා. ඒතර පිරිසිදු නොදකීම නිසා මේක අයින් කරන්න උත්සාහ කරත් එයාට ඒක ලැබිලා විශේෂම කාරණාව ඊළඟට පැහැදිලි කරනවා නිබ්බාණං නිබ්බානතෝ සංජානාති නිබ්බාණං නිබ්බානතෝ සංඤත්වා නිබ්බාණං මඤ්ඤති නිබ්බාණස්මි මඤ්ඤති නිබ්බාණතෝ මඤ්ඤති නිබ්බාණං මේති මඤ්ඤති නිබ්බාණං අභිනන්දති සංකිසේතු අපරිඤ්ඤාතං සස්සාති වදාමි එතකොට ඔන්න නිබ්බාණය පිළිබඳව දැන් නිවන ලැබිලා කාටද මට ආර්ය දර්ශනයකට යොමු නොවිච්ච සීක භූමියට නොපැමිණිච්ච කෙනා සේකත්වයට යෑම පිණිස නැත්නම් එයාගේ අභිප්‍රාය තියෙන්නේ නිවීමට. දැන් මේ සම්බන්ධයෙන් බුදුරන් වහන්සේ කාලේ පවා මේ නිවන පිළිබඳව නිවනට යොමු වීම පිළිබඳව හැමෝගෙම අදහස තිබ්බා. විමුක්තියක් හෙව්වා. අදටත් හොයන අය ඉන්නවා. එතකොට අපිත් හොයනවා. අපට වෙනසක් තියෙනවා බුදුරන් වහන්සේගේ වචන ටික. එතකොට අපිත් ඔන්න මේ විමුක්තියට හොයන්න අපි මේ නිවන අපේක්ෂා කරගෙන යමු වෙනවා. එතකොට මේ නිවන අපේක්ෂා කරගෙන අපි යමු වෙනකොට අපට දැන් අපි යන්නේ මොකකටද? අපේ මේ රාමුව තුල තියෙන කෝණෙට නිවනක් පනවගෙන. දැන් අපි දන්නවා නිවන මොකද්ද? අපි දන්නවා මේ නිවන කියලා කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස ඉක්මවීම. නොනැති තැන මම කලින් නිබ්බාන සූත්‍ර පැහැදිලි කරා. ඒ වගේ නිබ්බාන පිළිබඳ හොඳ විග්‍රහයක් පැහැදිලි කරලා පෙන්නනවා. දැන් මේ නිවන ගැන ඔන්න කෙනෙකුට කෙනෙකුගේ කෝණයට මොනවා හෝ මඤ්ඤණාවකින්, ඒ කියන්නේ සීක නොවිච්ච කෙනාට මොනවා හෝ මඤ්ඤණාවකින් නිවන කියලා දෙයක් Tamanගේ අදහසක් තියෙනවා. නිවන කියලා ඒ හඳුනගත්ත දේ අන්න එයාට නිවනක් මඤ්ඤණාව තියෙනවා. දැන් එයාට නිවන මොනවා හෝ දෙයකින් ඉවහාරයක් දෙන්න ඕනේ. ඒ ඉච්චරම නිවනක් එයාට පැනවිලා. දැන් අර නිබ්බාන සූත්‍ර වල පැහැදිලි කරන්නේ අසං නිවනට පණවන්න පණවන තැනදී ඒ ආයතන විග්‍රහ කරන තැනදී මේ ලෝකේ පැනවීම ඉක්මවීමනේ. එහෙම නැතුව වෙන දෙයක් ඇති බව නෙමෙයි. පැනවීම ඉක්මවීම. විග්‍රහ කරන්න තියෙන පැනවීම ඉක්මවීම. ඒ පැනවීම ඉක්මවීම බව හම්බෙන්නේ නැතුව මොනවා හෝ දෙයකින් නිවන පැනවිලා. එතකොට මේ නිවන පැනුණාට පස්සේ ඒ නිවන හඳුනා ගැනීමත් එක්ක නිබ්බානත්ස්මින් මඤ්ඤති නිබානතෝ මඤ්ඤති නිබානං මෙති මඤ්ඤති නිවන මම ඔන්න නිවන තුල මම ඉන්නවා. දැන් මම නිවන් දැකලා සමහර කට්ටියන්ගේ තියෙනවනේ මම නිවන් දැක්කා කියලා. මම රහත් වුණා කියලා. දැන් එතකොට අර නිවන තුල මම ඉන්න බව හැඟීම. පුතත්ජනයාගේ හැඟීම. ඊළඟට කෙනෙකු කියනවා මේ නිවන මගේ මේ වෙන එකක්. අන්න එයාගේ තියෙනවා මම නැති බව නිවන. එයාට එන හැඟීම තමයි නිවන කියන්නේ එන එකක් නිවන මගෙන් එන්න තියෙන්නේ. නිර්වාණය තියෙන්නේ මගෙන් බැහැර. එයාට යන දේ තමයි මම කියන දෙයකින් තොරව අන්න නිවන තියෙනවා කියන සංකල්පයක් එයාට තියෙනවා. අතෙන් තව කෙනෙකුගේ නිවන මගේ කියලා මගේ කර ගැනීමක් තියෙනවා. නිවන සතුටින් පිළි අරගෙන. ඒකට හේතුව පිරිසිඳ නොදකපු නිසා. පිරිසිඳ දැක්කනම් නිවන ගැන හිම්මඤ්ඤණාවක් ඉන්නේ නැහැ. එතන මේ කියපු සියලුම කාරණා, මෙතන 26ක් 24ක් කියනවා. මේ කියපු සියලුම කාරණා හැම එකම තියෙන්නේ පිරිසිදු දැකීමක් පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ පිරිසිදු දැකීමක් කියන කාරණා විග්‍රහයේදී පිරිසිදු නොදැකීම විග්‍රහ කරලා තියෙනවා. එතකොට පිරිසිදු දැක්කම මොකද වෙන්නේ? පිරිසිදු දැකීමත් එක්කම සිදුවෙන කාරණාව තමයි මේ නිවන පිළිබඳවත් එයාට වැටහීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි නිවන කියන්නේ පටවිය වගේ ආපෝ තේජෝ වායෝ ditthසුත මුත විඤ්ඤාත වගේ ලෝකේ පැනවීමක් නෙමෙයි පටවියේ පැනවීම ඉක්මවීමම නිවීම බව හම්බ වෙනවා. ආයේ නිවන කියලා දෙයක් එයාට හිතන්න දෙයක් නැහැ. අද අපි මේව නැතිව නිවනක් හොයන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක නැතුව නිවනක්කට යන තැනදී නිවනත් ඇති වෙලා මේ දැන් අපට හම්බෙච්ච පටවියාපෝ තේජෝ වායු ditthසුතමත විඤ්ඤාත වගේම පටවියාපෝ තේජෝ වායු ditthසුතමත විඤ්ඤාත කියන කාරණාවේ සත්‍ය දැකපු තැනදී ආයේ නිවනක් හම්බෙන්නේ නැහැ. පටවියක් හම්බෙන්නේ නැහැ. වගේම නිවනක් හම්බෙන්නේත් නැහැ. මේක ඉක්මවීම නිවන බව අන්‍යයට වැටහෙනවා. ඊළඟ කාරණාව තමයි ඊළඟ කොටස ඔන්න විග්‍රහ කරනවා. දැන් පළවෙනි කොටස පුතත්ජනයා ගැන විග්‍රහ කරා. ඒ තමයි ආර්ය දර්ශනයකට නොගියපු ආර්ය දර්ශනයකට නොයාපු කෙනා ගැනයි පළවෙනි කාරණු ටිකේ විග්‍රහ කරලා පෙන්වන්නේ. දෙවෙනි කාරණා විග්‍රහ කරනවා යෝපිසෝ භික්කවේ භික්කුස්සේකෝ අප්පමත්ත මානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති. සෝ පටවින් පටවිතෝ අභිජානාති පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් මාමඤ්ඤි පටවියා මාමඤ්ඤි පටවිතෝ මාමඤ්ඤි පටවින් මේති මාමඤ්ඤි මාබිනන්දති තං කිසේතු පරිඤ්ඤයං තස්සාති වදාමි. ඔන්න ඒ සීකගෙනාට ඇති වෙන කාරණාව. සීකයා එතකොට දැන් මුලින් අසුත පුතඥයා ගැන විග්‍රහ කරේ දැන් ඔන්න අසුත පුතජන ස්වභාවයේ ඉඳලා ධර්මය අහම්බුවාම ඒ ධර්මයේ තුලයි තමන්ගේ කෝණයට අහු නොවෙන කාරණාව යෝනිසෝ මනසිකාරයේ තේරුම් ගත යුතු බව විචක්ෂණය කළ යුතු බව හම්බුනහම අන්න තමන්ගේ රාම ඉක්මන ප්‍රතිපදාවකට යොමු වෙන තැනදී ඒ ප්‍රඥාව හම්බුනහම අන්න සීක භූමියට එනවා එතකොට යාට හම්බෙන දේ තමයි මේක විශේෂ අවබෝධයක් විශේෂ අවබෝධයක් එයාට හම් වෙනවා. සාමාන්‍ය අවබෝධයක් නෙමෙයි. විශේෂ අවබෝධයක්. කෙනෙක් ඉස්සල්ලාම ගන්න සාමාන්‍ය හඳුනා ගැනීම. ඇති දේ හඳුනා ගැනීම. ඒක වෙනකොට විශේෂ අවබෝධයක්. මෙන්න විශේෂ අවබෝධය මොකද්ද කියන කාරණාවත් එක තමයි මේ ශේක භූමිය තේරුම් ගන්න තියෙන්නේ. අර ගිනි පෙට්ටියේ කියපු උදාහරණය ගත්තාම එයාට අර එළිය ආපු ආකාරය දැක්කා වගේ. එතකොට එයාට කූරේ ගින්න තියනවා කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට තවත් මං උදාහරණයක් දෙන්න ලණුවේ උදාහරණේ. දෙපැත්තෙන් දෙන්නෙක් ඉඳගෙන එකම පැත්තට කරකවද්දි ලණුව ඇඹරෙන්නේ නෑනේ. මැදින් අල්ලගත්තත් ලණුව ඇඹරෙනවා. පිටින් කෙනෙකුට පේන්නේ ඇති ලණුවක් අල්ලගත්තව තමයි මුලින්ම හඳුනා ගැනීමට සංජානනය. සංජානාති යන හඳුනා ගැනීම මුලින්. නමුත් හේක භූමියට එනකොට පේන කෝණයට එහා ගියපු දෙයක් හම්බෙනවා. ඒ තමයි මේක හැදුන හැටි හම්බෙයි. මම එක පිළිසිඳ හොයනවා කියන්නේ. හැදුන හැටි හම්බීමත් එක්ක එයාට හම්බ වෙනවා මේ හැදිච්ච න්‍යාය තමන්ගේ කෝණ ඉක්මවපු ප්‍රඥා චක්කුසයට ගෝචර වෙච්ච කාරණාවට අන්න අභිජනනය වෙච්ච නිසා විශේෂ අවබෝධයකට යොමු වෙච්ච නිසා හැදෙන ආකාරය දැක්කට පස්සේ ඇති ලණුවක් නෙමෙයි පේන්නේ ඇති වුණ ලණුවක්. හැබැයි ලණුව පේනවා. ලණුවක් නැතිලා නේ. ලණුව පේනවා. ලණුව ලැබෙනවා. හැබැයි එයාගේ ආධ්‍යාත්මයෙන් තේරෙනවා මේක ලණුව ඇති වෙච්ච දෙයක්. පෙනෙන්න ලණුව තියෙනවා. පුතග්ජන කෙනා වගේම ලණුවක් හම්බ වෙලා. අරයා සංජනනය. නමුත් මෙයාට අභිජන අභිජානාතිත් එක්ක තමයි ලණුව හම්බුනේ. අන්න එක තමයි ඒ විදිහට මේ පටවිය කියන කාරණාවේදී එයාට හම්බ වෙනවා මේ විදිහට හේක භූමිය නිවන අපේක්ෂා කරගෙන ඉන්න කෙනාට පටවින් පටවිතෝ අභිජානාත් අන්න පටවිය පටවිය වශයෙන්ම විශේෂ අවබෝධයකට ඒ අභිජහනාති වෙලා තියෙන්නේ. විශේෂ අවබෝධයකට ගිහිල්ලා මනමින් දැකලා පටවිය කියන්නේ මොකද්ද? පටවිය කියලා කියන්නේ මොකද්ද? ඔන්න යාට හම්බෙච්ච කාරණාව. අසරූප විඥාන මේ කරුණ තුන එකතු වෙච්ච කල්ලි අවිද්‍යාව නිසා මේ තුන එකතු වෙච්ච කල්ලි දකින්න දෙයක් ගොඩ නැගිලා ගොඩ නැගපු දකින්න තිබිච්ච දේ තමන්ගේ තියෙන කෙලස් ටිකත් එක්ක මිම්මත් එක්ක දාගත්ත දේ තමයි මේක පටවි කියලා. අන්න මෙන්න මේ බව එයාට හම්බ වෙනවා. හැබැයි පටවියක් ලැබෙනවා. හැබැයි අර අවිද්‍යා සංකාර විඥාන ආදී මේ ක්‍රියාකාරීත්වයත් එකයි එයාට හම්බෙන්නේ. හැබැයි පටවියක් හම්බෙන්නේ. ඒකයි මෙතන මඤ්ඤී වෙන්නේ නෙමෙයි තියෙන්නේ. මා මඤ්ඤී. මා කියන්නේ විදානයක්. එපා කියන එක. පාලියේදී මා කියන්නේ එපා විදානයක්. එතකොට මේ විදානයත් එක්ක තියෙන්නේ මොකද්ද? එයාට ලැබෙන අමඤ්ඤනාව හැබැයි විශේෂ අවබෝධය නිසා මේක නෙමෙයි මේ මේ මේක මේවා මෙහෙමයි සකස් වෙන්නේ කියන කාරණාවක් එයාගේ අර ප්‍රඥාව උදාවෙච්ච ප්‍රඥාවත් එක්ක එයාට අන්නේ කාරණාව හම්බෙනවා ඊළඟට ඒ වගේම තමයි පටවියා කියන කාරණාවයි මාමඤ්ඤි වෙනවා ඒ වගේම මේ පටවිය මම කියන කාරණාව දැන් මාස්මානේ දුර වෙන්නේ නැහැ නේ සේක වුණා කියලා එයාට පටවියක් ලැබෙනවා. හරියට අර ලණුව පේන්න තියනවා වගේ. ලැබෙනවා පටවිය. එතකොට මේ පටවිය හැබැයි යන එක මගේ නෙමෙයි කියලා අයින් කරන්න නෙමෙයි හදන්නේ. ලැබෙන දේත් පටවිය තුළ මම ඉන්නවා කියන ලැබෙන දේ තුලත් මාමඤ්ඤී වශයෙන් තියෙන්නේ. පටවියෙන් වෙන්න මම ඉන්නේ කියන කාරණාව තුලත් මාමඤ්ඤී තියෙන්නේ. පටවිය මගේ කියන කාරණාව තුලත් මාමඤ්ඤී තියෙන්නේ. පටවිය අභිනන්දනය කියන කාරණාව තුලත් මාබිනන්දති තියෙනවා. එතකොට යාට පටවියේ මම කියලා හම් වෙනකොට අර දැන් කේමක සූත්‍රයේම අර පුෂ්පේ සුගන්ධය ගැන හිමත් අහනවනේ. මොකකද කියලා නෑ පංචපාස්කන්ධය ගැනමයි කියන්නේ. එක එක වශයෙන් කතා කරන්න බෑ. මොකද එයාට හම් වෙන මේ සකස් වෙච්ච දෙයක් කියලා. මලේ සුවඳ තියෙන්නේ පෙත්තේවත් හේනවලවත් නෙමෙයි මලේම. විවහාර යන්නේ එහෙම. අන්නේ වගේ පංචපාදනස්කන්ධයටම අඤ්ඤනා. මොකද පංචපාදස්කන්ධය සකස් වෙනවා. ලෝකයක් හම්බ වෙනවා. මෙන්න මේකට තියෙනවා මඤ්ඤනාව. අස්මි මෙමි කියන හැඟීම තියෙනවා. එතකොට මේ මෙමි කියන හැඟීමත් එක්ක මේක මගේ මම මේ තුල ඉන්නේ. මේක මගේ නෙමෙයි. දැන් සීක කෙනා කාමෙන් අයින් කරනකොට මගේ නෙමෙයි කියලා අයින් කරනවා සංකල්පේ. එතකොට එයාගෙත් ඒ ප්‍රතිපදාව තියෙනවා. හැබැයි එහෙම අයින් කරා කියලා නෙමෙයි නෙවෙන්නේ. එයා එහෙම අයින් කරන දේ තුලත් මාමඤ්ඤේ කියන කාරණාවත් එක්කමයි තියෙන්නේ. පටවිතෝ මාමඤ්ඤේ, පටවි මේති මාමඤ්ඤේ. එතනත් මාමඤ්ඤේ. එහෙම වෙන දේ වෙන්නේ එහෙම අයින් කළ යුතු වන්නේ මේ සකස් වෙන ආකාරය සිදු වෙන නිසා. ඇති දෙයක් නෙමෙයි. නමුත් කෙලෙසේ එනකොට කෙලෙස් එක්ක ජීවත් වෙනවට වඩා ඒක අයින් කරන එක සපයි. නමුත් අයින් කරන්නේ යා ඒ කෙලෙස් දුරු කරගන්න නමුත් එයා දකිනවා මෙතන මේ සකස් වෙන කාරණාව මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් කියලා. අන්න සේක කෙනාගේ ස්වභාවය. එතකොට මේ විදිහට විශේෂ අවබෝධයක් එක පටවියත්වයේ දකින නිසා සතුටින් පිළිගන්නවා. ලෝක සකස් වෙලානේ. හැබැයි හතරින් පිළිගැනීම තුලත් මාබිනන්දති. හතරින් පිළිගැනීම තුල තියෙන මාබිනන්දති. ඒකට හේතුව ඇයි? පිරිසින දත යුතුයි. දැන් කලින් බුද්ධජනයාගේ අපරිඥාතන් විසින් දැකලා නැහැ. නොදැක. නමුත් මෙයාට තියෙන දත යුතුයි කියන හැඟීම. ලැබෙන දේ යම් කිසි දෙයක් ලැබෙනවා නම් ඒ ලැබිච්ච දේ එයාට හම්බ වුණා. එයා දැන් මේක පිළිසින හොයාගෙන යනකොට අන්න එක හම්බෙන්නේ නැහැ. එහෙනම් ඒ පටවිත්වය ලැබුණාම මේ පටවිත්වය පිරිසිඳත යුතුයි කියන නුවණ යාට තියෙනවා. පිරිසිඳ හොයාගෙන යනකොට අන්න යාට ඒක හම්බ වෙන්නේ නැහැ මිසක්. අරක අයින් කරන්න නෑ කියන්න තියනවා කියන්න නෙමෙයි යාට ගැනීම තියෙන්නේ. ඒ වගේම තමයි ආපෝ, තේජෝ, වායෝ, බුහූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම, ආවසර, සුභකින්න, වේහප්පල, අබිබු ආකාසානංචායතන විඥානංචායතන නේව සංඥානා සංඥායතන දිත්‍ය සුත මුත විඤ්ඤාතේ කත්ත නානත්ත සබ්බත් නිබ්බාන මේ ඔක්කොම ගැන කියනවා එතකොට මේ දෙවිවරු බ්‍රහ්මයෝ දෙවිවරු බ්‍රහ්මයෝ දැන් මේවා තුලදී මොකද්ද තේක කෙනා දකින්නේ විශේෂ අවබෝධයක් තියෙනවා මේ දෙවිවරු කියන්නේ මොකද්ද බ්‍රහ්මයෝ කියන්නේ මොකද්ද එතකොට ඒ අවබෝධයට යොමු වෙන්නට ඕනේ බලෙන් සංකල්පෙන් යනවා නෙමෙයි අන්න යමුනා මොකද වෙන්නේ? ඒක පිරිසිඳ සෙවීමක් එක්ක යන්නේ. සකස් වීමක් දැකීමත් විශේෂ අවබෝධයක් එක්ක යන්නේ. මේ අරූපාවචර සමාධි නැත්නම් රූපාවචර සමාධි මේ හැම එකක්ම දකිනවා මොකද්ද? අභිජහානයත් එක්ක මාමඤ්ඤී නේව සංඥානා සංඥායතන මාමඤ්ඤී ලැබෙනවා. හැබැයි විධානයක් එයාගේ තියෙනවා නුවණක් ආධ්‍යාත්මයේ තියෙනවා. මේක තුල මම ඉන්නේ. මම ඉන්න බව හම්බ වෙනවා. හැබැයි අර අසීමානයත් එක්ක හම්බ වෙනවා. ඒ වුණාට යාගේ නුවණක් එක තියෙනවා මේක සකස් වීමක් ඇති බව. එහෙම දකිනකොට අන්න පිරිසිදු හොයාගෙන යනකොට ඒක නොලැබෙන බවත් එයා දන්නවා. මේකෙන් වෙන්වම ඉන්නේ. මේක අයින් කරන්න ඕනේ කියන හැඟීම අන්න ඒ තියෙන දේ අයින් කරන්න ඕනේ කියන හැඟීමට යොමු වෙනකොට ඒ දේ තුලත් මඤ්ඤණාව හැබැයි තියෙන දේ අයින් කරන්න තියෙන මේක තියෙනවා කියලා ගත්ත නිසානේ. අන්න ඒ නුවණක් තියෙනවා. ඒක මගේ කියන ගැනීම වැරදි බව නුනක් තියෙනවා. ඒක සතුටින් පිළිගන්නවා. හැබැයි නොපිළිගත යුතුයි. පිළිගත නිසා මේක ලැබෙන්නේ. නොපිළිගත යුතුයි කියන හැඟීමක් තියෙනවා. ඒ වගේම තමයි ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි පිළිසින් දත යුතු නිසා. පිළිසින් දැකලා ඉවර නෑ. පිළිසින් දත යුතුයි. ඒ නිසා ලැබෙනවා. හැබැයි අභිඥානාති නිසා අන ලැබෙනකොට ඒකේ ඒ ලැබිච්ච දේ ලැබුණේ කොහොමද කියන නුවණක් එයාට තියෙනවා. අර ලණුව අල්ලගෙන ඉන්න තැනදී අල්ලගැනීම ලනුව හටගත්ත තැනදී එයාට ඒ අල්ලගැනීමෙන් හටගත්ත බව අවබෝධයක් තියෙන නිසා හැබැයි එයාට පේන ලනුවක් තියෙනවා. එයා ඒ හේතු දුරු කරා නම් ලනුව ලැබෙන්නේ නැහැ. අනිත් වගේ මේක හරියටම පිළිසින් දැක්කනම් අන්න මේ දෙන් නොලැබෙන බව යාට හම්බ වෙනවා. ඒ වගේම නිබ්බාණය. නිවන පිළිබඳව සේක කෙනාට එයාට තමයි නිවැරදිවම මේ පුතජන භූමියේ ඉක්ම විච්ච කෙනාටයි නිවන පිළිබඳව නුවණ තියෙන්නේ. හැබැයි යාට නිවන පිළිබඳව විවිධාකාරයෙන් කතා කරන තැනදී මේ නිවන කියන්නේ මොකද්ද කියන එක එයාට මේ විවහාරයක් කතා කිරලකට යොමු වෙනවා. එයාට සාක්ෂාත් නොවිච්ච නිසා නිවන සාක්ෂාත් නොවිච්ච නිසා ඒ නිවන පිළිබඳව අපි හිතමු ඒක කෙනා පත්තේමව නොවිහෙරති අපේක්ෂාවෙන් නිවනට යමු වෙන්න මේක හරදරයක් වදයක් ඒ නිසා නිවෙන්න ඕනේ අන නිවෙන මගේ කරගන්න මෙන්න මේ හැඟීම යාට යමු වෙනවා ඒ වගේම කල්පනාවට යාට හම්බ වෙනව නෑ නිවන කියන්නේ වෙන එක මම කියන්නේ වෙන එකක් කියන කාරණාව හම්බ වෙනවා නිවන මගෙන් බැහැරයි කියලා හම්බ වෙනවා හැබැයි එහෙම හම්බ වෙන්නේ අර ලෝකයේ ඉන්න නිසා ලෝකයාගේ තියෙන කෝණය හම්බුණාට මාමඤ්ඤී එක හම්බ වෙන්නේ විදානයක් එක්ක යාට හම්බ වෙන්නේ. ඒකට හේතුව තමයි මේක පිරිසිඳ සෙවිය යුතුයි. සතුටින් පිළිගැනීමක් කැමැත්තක් තියෙනවා. හැබැයි ඒ කැමැත්ත පුතඥය කැමැත්තට වඩා වෙනස් මාබිනන්දති වෙන්නේ. ඒක කිනාගෙන මෙන්න මේ විදිහට ඒ නිවන දක්වාම විග්‍රහ කරලා පෙන්නනවා. ඒ නිසා තමයි සීකයට තමයි නිවන පිළිබඳව යම් කිසි හරි වැටහීමක් තියෙන්නේ. සීකන වෙච්ච කෙනාට කිසිම වැටහීමක් නැහැ. ඊළඟට ඔන්න අනිත් කාරණා විග්‍රහ කරනවා මේ රහතන් වහන්සේ පිළිබඳව මේ සියලු පරයයන් කොහොමද දකින්නේ? අන්න දැන් ලෝකේ සකස් වෙන ලෝකයේ ලෝකයේ පිළිබඳ යොමු වෙන සියලු පරයය මේ විග්‍රහ කරන්නේ මුල් වෙන කාරණාව. එතකොට දැන් ඔන්න පුතඥයාගේ ලෝකයේ පිළිබඳ දර්ශනේ, සීක කෙනාගේ දර්ශනේ ඔන්න රහතන් වහන්සේගේ. යෝපිසෝ භික්කවේ භික්කු අරහං සීනවස උචිතවා කතකරණී ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්කීන බව සංගජුන සම්මදඤ්ඤා විමුක්තෝ දැන් මේ ජීවිතයෙන් රහතන් වහන්සේ මෙන්න මේ රහතන් වහන්සේ සෝපි පටවෙන් පටවිතෝ අභිජහනාති එයත් කොහොමද පටවිය පටවිය වශයෙන්ම විශේෂයෙන් අවබෝධ කරගෙන තියෙනවා පටවෙන් පටවිතෝ අභිඥාය පටවිය පටවිය වශයෙන් විශේෂයෙන් අවබෝධ කරගෙන අන්න වෙනසක් තියෙනවා සම්මදඤ්ඤා විමුක්තෝ. දැන් සීක කෙනාගේ එහෙම නෙමෙයි තියෙන්නේ. සීක කෙනාගේ තියෙන්නේ පටවීම් පටවිතෝ අභිජා අභිඥාය පටවීම් මාමඤ්ඤේ. රහතන් වහන්සේගේ පටවින් පටවිතෝ අභිජහනාති අභිඥාය පටවින් නමඤ්ඤේ. මඤ්ඤණාවක් නැහැ. අන්න පටවියක් කියන මඤ්ඤණාවක් නැහැ. හැඟීමක් නැහැ. ඇයි හැඟීමක් නැත්තේ? හැඟීමක් ලැබෙන්න, මැනීමක් ලැබෙන්න මනින්නෙක් අවශ්‍යයි. මේ සියල්ලක්ම ඉක්මුණා. විමුක්ත මේ සම්මදඤ්ඤා විමුක්තෝ කියනවනේ. පරික්කින බව සංගජන සම්මදඤ්ඤා සියල්ලක්ම ඔබතුමා නිදහස් වුණා. ඉතින් නිදහස් වීමට පණවන්න විදිහක් නැහැනේ. ඒ වගේම පටවින්න මඤ්ඤති, පටවියාන මඤ්ඤති, පටවිතෝන මඤ්ඤති පටවින් මේ තින මඤ්ඤති යන්න පටවිය මම ඉන්නවා කියලා හෝ පටවියම නැහැ කියලා හෝ පටවිය මගේ කියලා හෝ මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ පටවින් නාබිනන්දති පටවි හතදී පිළිගැනීමක් නැහැ තං කිසි හේතුව පරිඤ්ඤාතං සස්සද පිරිසින් දැකලා ඉවරයි පිරිසින් දැක්කා පිරිසින් දැක්ක නිසා ලැබෙන්නේ නැහැ ගින්න නිවුණා ගින්න නිවුණාට පස්සේ අර ගින්නේ ඉවහාර ගින්නක් කියන දෙයක් අන්න කිසි දෙයක් ලැබෙන්නේ නැහැ නිවුණ. මෙන්න මේ විදිහට තමයි ගින්නක් කියලා බුදුරණස් විග්‍රහ කරනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග දේශ මොහ ඔක්කොම 11 කියන අදිත්‍යපරියය සූත්‍ර සම්බම් බික්කෝ ආදිත්තම්බිකේ සබ්බ සියල්ල මහණෙනි ගිනි ගන්නවා. මොකකින්ද ගිනි ගන්නෙ? මොකද්ද ගිනි ගන්නෙ? ඇස කන නාසය දිව කය මනස ආදී ගිනි ගන්නවා. මොකකින්ද ගිනි ගන්නෙ? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ජාතියෙන්, ජරායෙන්, මරණයෙන්, ශෝකයෙන්, පරිදේයෙන්, දුකෙන්, දොමනස්යෙන්, උපායාසයෙන්. අපිට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ආකේශඤ්ඤායතන දිවුරු බ්‍රහ්මවරු නිවන මේ මොනක් හම්බුණත් ඒ කුමද්ද? જાතියක් ඉපදියම ගින්න. මෙන්න මේ ගින්න නිවෙනෝ. මේක නිවුණා කිව්වහම නිවිච්ච දෙයට යෙදීමක් නැහැ. අන්න පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ දෙවිවරු මේ එකක්වත් යෙදෙන්නේ නැහැ. මේ ඔක්කොගෙම නිදහස්. දැන් මේක මනින්න දෙයක් නෑ. හරියට මේ වගේ. අර දැන් පුතත්ජන කෙනාට අඳුර ගිනි පෙට්ටියයි කූරයි තියෙනකොට එයා හිතනවා ගිනි පෙට්ටියයි කූරයි තියෙනවා කියලා එළිය ආවට පස්සේ හිතන්නේ. එතකොට එයාගේ සංකල්පනාව. ඒක සංකල්පනාවකින් දරන මනස් මනස්කාර සංකල්පයක් විතරයි. දැන් මේ මේ දෙක නැති තැනදී එකතු නොවෙච්ච තැනදී කිසි විදියකින් කතා කරන්න බෑ ගිනි පෙට්ටියක් හෝ කූරක් කියන කාරණාව. ඒ දෙන්නේ නෑ. ඇයර එළිය තියෙන්නට ඕනේ. සකස් වීම තියෙන්නට ඕනේ. සකස් වීමත් එක්කයි කතා කරලා තියෙන්නේ. සකස් වීමෙන් කතා කරලා ඉක්මවනවා. අන්න මේ රහතන් වහන්සේ සියල්ලගේ මිමිච්ච රහතන් වහන්සේට පටවිත්වය ඒ කතාව ඉවරයි. ආපෝත්වයේ, තේජොත්වයේ, වායොත්වයේ, දේවත්වයේ, බ්‍රහ්මත්වයේ නිවන කියන කතාවත් ඉවරයි. මොකද නිවනක් කියලා ලෝකේ අල්ලගත්ත දෙයක් ලැබෙන්නේ නැහැ. නිවුණ ලෝකේ අල්ලගත්ත දේ. ලෝකේ අල්ලගත්ත දේ නිවුණ. මෙන්න මේකට ලස්සන සූත්‍රයක් මම දෙන මජ්ක්‍ධිමනිකායේ කේම තියෙනවා නිවන කියන්නේ මොකද්ද සල්ලේක සූත්‍රේ. ධ්‍යාන නිවන නෙමෙයි. නමුත් මේ කෙලෙස් හත ගන්න තැනදී, රාගයේ තියෙන තැනදී, එතනදිම රාග නැති බව නිවීම. ප්‍රාණඝාතය කරනකොට ප්‍රාණඝාත නොකිරීම නිවීම. ඇයි ඒකට ඒක නොයන එක. අන්න එතන නිවීමකට කතා කරනවා. ඒක නොයන එක. එතකොට එතන අර ඇතිදී නැති වෙනවා කියන එක නෙමෙයි. ඒක නැවත නොලැබෙන එක. එතකොට එහෙනම් ආ ඒක ඒ විවහාරය යොදන්න විදියක් නෑ. මෙන්න මේ විදිහට රහතන් වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන සබ්බ නිබ්බාන මේ සියලු දේවල් පිළිබඳ විශේෂ අවබෝධය ඇති නිසා අන්න නමඤ්ඤී නාබිනන්දති ඒ විතරක් නෙමේ ඒකට හේතුව පිළිසින දැකලා ඉවරයි මෙන්න මේක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රහතන් වහන්සේගේ දර්ශනය ඒ රහතන් වහන්සේගේ දර්ශනියම තමයි ඊළඟ බුදුරණවහන්සේගේ දර්ශනයත් පැහැදිලි කරනවා මේ ඊළඟ රහතන් වහන්සේගේ තවත් විග්‍රහ ටිකක් තියෙනවා ඒ තමයි සෝපිස් බික්කවේ බික්කෝ අරහං කියනවාසෝ සිතුවා කත කරන ඕවිත බාර අනුප්පසදත්ව පරික්කින බව සංයෝජන සම්මදඤ්ඤාය මුත්තෝ සෝයි පටවෙන් පටවිතෝ අභිජානාති පටවින් පටවිදෝ අභිඥාය පටවින් නම්මඤ්ඤති පටවියාන මඤ්ඤති පටවිතෝ නම්මඤ්ඤති පටවින් මේති නම්මඤ්ඤති පටවින් නාබිනන්ති සංකීර්ෂේතු khයා රාගස්ස විතරාගත්තා මෙතන පැහැදිලි කරනවා මේ විදිහට රහතන් වහන්සේගේ මඤ්ඤණාව නැතිවීම තියෙන්නේ හේතුව මොකද්ද අතුරු නොපිලි ගැනීම රාගය දුරු වුණා අන රාගයේ වුණා විතරාග එතකොට මේ රහතන් වහන්සේ රාගය හටගන්න ස්වභාවය නැත්නම් මේ රාගය කියන කාරණාව දුරු වෙච්ච නිසා. ඒතකොට මේතන මේ පැහැදිලි කරලා පෙන්වන්නෙම දැන් අපි දන්නවා රහතන් වහන්සේ කියන විවහාරය යදෙනකොට රාගය දුරු වුණා කියලා විවහාර කරනවා. ඊළඟට ද්වේෂය දුරු වීම ඊළඟ කාරණාවයි. විච දෝසස්ස. කය දෝසස්ස විච දෝසස්ස දෝසත්තා. ඊළඟට කය මෝහස්ස විත මෝහත්තා. මෙන්න මේ විදිහට ඒ රහතන් වහන්සේ පිළිබඳව අර පිළිසින් දැකලා ඉවරයි කියලා විග්‍රහ කළ ඉවරන පස්සේ වෙන විග්‍රහයකුත් දෙන්න පුළුවන් කාගය, දේශය, මෝහය ඉවරයි. ඒවා දුරු වුණා. මොකද රාග, දේශ, මෝහ කියන මේ ගිනි ගැනිල්ලත් එක්ක තමයි පත්වීම තියෙන්නේ. ඒක නිවුණා. අන්න ඒ නිසා මේ කිසිම දෙයක් යෙදෙන්නේ නැහැ. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ ගැන විග්‍රහ කරනවා. සතාගතෝ තී භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධව පටවෙන් පටවිතෝ අභිජානාති පටවින් පතවිත්තෝ අභිඥාය පටවින් නමඤ්ඤති පටවියාන මඤ්ඤති පටවිතෝ නමඤ්ඤති පටවින් මේතින මඤ්ඤති පටවින් නාමිනන් නිසංකිසේතු පරිඥාතං තථාගතස්සාති වදාමි දැන් මෙතන පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ පිරිසිදු කළා ඉවරයි ඒ නිසා රහතන් වහන්සේ වගේම අවබෝධ කරපු නිසා විශේෂයෙන් පටවි පිළිබඳව අර මඤ්ඤනා සියල්ලක්ම ඉක්මවල හතුලින් පිළිගැනීමක් නැහැ. හතාගතයන් වහන්සේ පිරිසින් දැකලා ඉවරයි. නිවන පිළිබඳවත් ඒ විදිහම තමයි. ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ මේ සියල්ලක්ම ගැන කියනවා. ඊළඟට අර රහතන් වහන්සේ විග්‍රහ කරා වගේම ආයි විග්‍රහ කරනවා අතාගතෝ බික්ක අරහං සම්බුද්ධෝ පටවින් පටවිතෝ අභිජානාති පටවින් පටවිතෝ අභිඥාය පටවින් නම්මඤ්ඤති පටවියාන මඤ්ඤති පටවිතෝ නම්මඤ්ඤති පටවින් මේති නම්මඤ්ඤති පටවින් නාබනං තංකිස් හේතු නන්දී දුක්ඛස්ස මූලං තිති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණස්ස තස්මාතිය බික්කේ හතාගතෝ සබ්බසෝ තණ්හානං khයා විරාගා නිරෝධා චාගා පටිනිස්සග්ගා අනුත්තරං සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝති වදා. අන තව විග්‍රහයක් දෙනවා. දැන් අංගුත්තර නිකායේ සූත්‍ර ගත්තාට පස්සේ විවිධාකාර විග්‍රහ දෙනවා විවිධ දේවල් වලට ඒ ඒ අදාළ කෝණයත් එක්ක. ඒතර බුදුරණවහන්සේ මෙතනත් මේක තව තමත් ඉස්මතු කරලා පෙන්වන්න. ඒ වගේම බුදුරණවහන්සේ විශේෂත්වයක් පෙන්වන්න. ඔන්න පැහැදිලි කරනවා. මේ විදිහට ගන්න නැත්තේ මේ දුකට මුල් වුණ සතුටු වීම කියන කාරණාව. මන අවබෝධ කරගෙන භව ජාති මේ හටගත්ත මේ සියලුම දේවල් අතාගතයන් වහන්සේ තණ්හාවශය කිරීමත් එක්ක සම්පූර්ණයෙන්ම නිදහස් වුණා බුදුරණවහන්සේ අවබෝධයත් එක්ක. අන්න ඒක නිසා මේ පටවිය පිළිබඳව මේ මඤ්ඤණාව නෑ කියලා බුදුරජාන් වහන්සේ පිළිබඳව තියෙන මේ දර්ශනය පැහැදිලි කරනවා. ඔය විදිහටම ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ditthසුත මොත විඤ්ඤාත ඊට පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී නිබ්බාන සියල්ලක්ම මේ හැම දෙයක්ම පිළිබඳවත් බුදුරන් වහන්සේ ඒ විදිහට අන්න දේශනා කරනවා මේකට හේතුව මේ සියලු දුකට මුල වෙන සතුට වීම මනාව අවබෝධ කරගත්ත නිසා මේ භව ජාති ජරා මරණ මෙන්න මේ ඒ වගේ <clears throat> දුක පිළිබඳව මනාව අවබෝධ කරගැනීමක් ඇති වෙච්ච නිසා තථාගතයන් වහන්සේ මේ සියල්ලන්ගේම තණ්හාව සම්පූර්ණ දුරු කරපු නිසා උතුම් සම්බුද්ධත්වයට පත් වෙච්ච නිසා මෙන්න මේ විදිහට මේ මඤ්ඤණාව නැති බව බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මඤ්ඤණාව නැති බව මිසක් මඤ්ඤණාව කරන්නේ නැහැ. කියන්නේ මඤ්ඤණාව ඇති දේ දැන් ඇටි දේ මගේ නෙවෙයි හරි මොනවා හරි ගැනීම ගැනත් මේ මඤ්ඤණාවටම අන්තර්ගතයි. මේ ලැබිච්ච දේ මගේ නෙමෙයි. මම මමකින් වෙන්ව තියෙන්නේ. දැන් මම මේ තුල ඉන්නේ. ඒ එකක්වත් ගැනීමක් නෙමෙයි. ඒවත් ගැනීමක්. අර දීගණකට කියන්නේ ඔබ සියලු දෘෂ්ටි වලට කැමති දෘෂ්ටියට කැමතියි කියලා. ඒ වගේ මම නෙවෙයි කියලා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. මම නෙමෙයි කියලා ගැනීමත් නොයදීමක්. මෙන්න මේක තමයි මේ මූලපරයය සූත්‍ර විග්‍රහය. ඉතින් මෙතන පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව වික්ෂුන් වහන්සේලා සතුටින් නොපිළිගත් බව. මේ එකට ඉතින් හේතු අපට විවිධාකාර වශයෙන් හිතන්න පුළුවන්. සාමාන්‍ය කතාවේ තියෙන්නේ මේක අර ඒ භික්ෂුන් වහන්සේලා මාන්නෙ හිටපු නිසා විග්‍රහ කරලා පෙන්නවා කියන එකත් ඒ වගේ මේකේ අර්ථයත් එක්ක ඉස්මතු කරලා දෙද්දී අර කටුකුරුම් සන්නාසී ඉදිරිපත් කරපු කාරණාවත් ගැලපෙනවා. ඒ තමයි මේකේ හැම එකක්ම මේ පිළිසිඳ නොදකපු නිසා හතරින් පිළිගැනීමන්නේ. මේ නිවන ගැනත් විග්‍රහ කරනවානේ. එහෙනම් මේ ධර්ම දේශනාව පවා පිළිබඳවත් ඒ විග්‍රහයට යොමු වෙච්ච නිසා ධර්මයේ තේරීමම මේ පරයය, ඒ කියන්නේ මේ ධර්ම දේශනාව. මේකේ මේ විග්‍රහ කර පරයයත් එක්ක ඒක නොපිළිගැනීම කියන කාරණාව තත් යෙදিলা තියෙනවා යොදනවා කටකරුන් සාශ්‍රී අර්ථෙත් ධර්මයේ අන්තර්ගතයත් එක්ක කතා කරාම යම් ගැළපීමක් එතන තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ මූලපරියාය සූත්‍රය පිළිබඳව අපි අද ගොඩාක් මතිමතාන්තර කතන්දර තියෙනවා. අපි ඒ නිසා මේක මම අර ගොඩක් වෙලාවට හැම හැම මොහොතකම වගේ පැහැදිලි කරන්නේ. අපි මේ කාරණාව තේරුම් ගන්න වෙන වෙන අර්ථ විග්‍රහවලට යන්නේ නැතුව මේකේ තියෙන කාරණාවෙන් අපි අර්ථ විග්‍රහයට යන්නට ඕන. වෙන කාරණාවකින් අපි අර්ථ විග්‍රහයට යන්නේ ඇයි? ඒකට හේතුව තමයි අපිට මේ තුලින් නුවණින් විමසන්නට අවශ්‍ය දේ ගන්න දක්ෂ නැහැ. සම්මාදිට්ඨියට මාර්ගය යොමු වෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව ගන්න දක්ෂ නැහැ. ධර්මය හරියට හැදෑරීමත් එක්ක. අපි හැම වෙලෙම වැඩිච්ච ප්‍රඥාවකට ඇති කරගත යුතු ධර්ම අවබෝධය කියන කාරණාව හිතන්නේ නැතුව අපේ මේ දැන් තියෙන කෝණයට තව මොනවා හෝ පරයයකින් මේක ගලප ගන්න උත්සාහ කරන්නේ. මොකද එච්චරටම අපේ තියෙනවා මේ ධර්මය කියන කාරණාව දෙයට වඩා මේ ලෝකයාගේ මේ දැනුම කියන කාරණාව. ලෝකේ අපි හැමෝම කැමති ඉන්නේ මොකක්කෝ හරියට දැනගන්න. මේ දැනුම කියන කාරණාවට අපි මොනවා හෝ ක්‍රමයකින් මේක නිවැරදි කරගන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම අපි සතුටු වෙන්නට ඕන කාරණාවක් තියෙනවා. මේක වෙනකම්ම නැත්නම් නිවෙනකම් අපිට මේ මේක මේ මාර්ගයට යන්න තියෙනවනේ. සතුටු වෙන්න ඕන කාරණාවක් තමයි මට තවත් මේ ධර්මයේ තුල තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරය කරන්න මේ ධර්මාර ඉදිරියට යන්න දෙයක් මේ තුල තියෙනවා කියලා. මෙන්න මේක අපි මේ සද්ධාවත් එක්ක යොමු වෙන්න ඕනේ. මොකද නැත්තම් අපි අර අපේ කොන්ට මේ ගලප ගන්න උත්සාහ කරනවා. අපේ කොන්ට කොච්චර ගලප ගත්තත් ඒක සැබෑ අවබෝධය නෙමෙයි. අපිට මේ කාරණා තේරෙන්න නම් අපි විශේෂත්වයකට යන්නට ඕනේ. ඒ ධර්මයේ ඇසීමත් එක්ක. ඉතින් ඒ නිසා අපට මේ උතුම් බුද්ධ භාසිතය අපේ ජීවිතයේ විශේෂත්වයක් කරා යොමු වෙන්න ධර්මාබෝධයක් කරා යොමු වෙන්න අපි උත්සාහ කරන්න ඕනේ මේ ධර්මයේ ඉගෙන ගැනීමත් එක්ක ඒ සඳහා අපි ඒ උතුම් බුද්ධ වචනේ ඒ ආකාරයෙන් ඉගෙන ගන්නට ඕනේ එහෙමුණොත් තමයි පින්වතුනි අපට මේ මාර්ගයක් විවෘත කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ පින්වතුන්ට ඒ සඳහා මේ මහගුපකාරයක් කරගන්න කියලා මම මේ පින්වතුන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ පින්වතුන් ඉල්ලා සිටිනවා මම මේ පින්වතුන්ට මේක කරන්න හිතුනෙත් මේ ධර්ම මේ මජ්ක්‍ධිම නිකාය. මොකද මේ පින්වත් පිරිස මේ ධර්මයට ලොකු නන්දුවක් තියෙන නිසා අන් අයටත් සියලු දෙනාටම යහපත පිණිස මේ දේශනා අනාගතයට උපකාර වෙනවා. මේ විදිහට අපි අනුපිළිවෙලට මේ උතුම් බුද්ධ භාෂිත සාකච්ඡා කිරීම තුළින් ඉතින් මේ දේශනා දීර්ඝ නිසා දීර්ඝ දේශනා සාකච්ඡා කරනකොට එක දවසක් දේශනාව කරලා ඉවරුනහම ඊළඟ දවසේ අපි ඒකට සාකච්ඡාව ඒකේ ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කරන්න යමු වෙමු. ඉතින් ඒ නිසා මේ දේශනාව නැවත සැරයක් ඊළඟ දේශනාවට කලින් හොඳට ශ්‍රවණය කරලා ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කළ යුතු ගැටලු ලියා ගන්න. එතකොට ඒවා අහන්න පුළුවන්. එතකොට මේක ගොඩක් සාර්ථක වෙනවා. දැන් මේ වෙලාවේ සමහරවිට හම්බෙන්නේ නැති ගැටලු ඊළඟට අහනකොට හොඳට හම්බෙනවා. එතකොට එහෙනම් මේ ඉදිරිපත් කරපු දේශනාව ලොකු අර්ථයක් අපට ගන්න පුළුවන්. අපි නිකන් දේශනාවක් අහුවා කියන දෙයට වඩා ඒ සාකච්ඡාවකට අපි යොමු වෙනකොට නැවත අහලා දේශනාව අපට ප්‍රශ්න වෙනවා වැඩි. සමහර දවස් දෙකක් සාකච්ඡා කරන්න වෙන්න පුළුවන්. එතකොට අපට මේ ධර්මයේ තුලින් මාර්ගය ඉස්මතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා මේ උතුම් බුද්ධ භාෂිතේ උපකාරයක් කරගන්න හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු එhmenan අපි අද දවසේදී මේ සජීවී ධර්ම සාකච්ඡාව යාකාරයට නිමා කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ එhmenan ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම මේ සියලුම දෙනා වෙනුවෙන් ඒ වගේම ඔබ වහන්සේ මතක් කළා වගේ මේ දේශනාවන් අනාගත කාලයේදී ශ්‍රවණය කරන්නා වූ සියලුම අය වෙනුවෙන් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කරගැනීමට මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට වෙන්න සයනසත් සාකච්ඡා සරණයි අද දවසේදීත් මේ උතුම් බුද්ධ භාෂාවක් සාකච්ඡා කිරීම තුළින් රැස් කර ගන්න තුන සියලු පුණ්‍ය ධර්මයන් දෙවිව අනුමෝදන් වෙත්වා ඒ වගේම මල්ලගේ ඥාතින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මගේ ගුරුදේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ඇතුළු සියලු මේ ධර්මයේ ඉස්පතු කරන මහා ඇතිවරයන් වහන්සේලාට මේ අනුමෝදන් වෙලා නිවී සැනසෙත්වා මේ සාකච්ඡාව මෙහෙවන දල්වත් මහත්මයාට ඒ වගේම ආව මේ සදාව යොමු කරපු රවි කොග්ගලගේ මහත්මයාට නන්නායිරි මට උපකාර කරන ඉහළට උපසින් මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාටම නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනාටත් උපකාරයක්ම වේවා කියලා අපි අනුමෝදන් වෙමු සියලු දෙනාටම තෙරුවන් සරණයි 擦住，擦住，擦住。